අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි පිටබන්නේ 120 කෙනේ අපේ වැඩමුළුවේට ඒකට මේ සංගරත්නයේ ලැබිලා තියෙන අනුග්‍රහය පිළිබඳව අපි නිසන්න වනේ වෙනුවෙන් සතුට ප්‍රකාශ කරනවා තවදුරටත් මේ වගේ මේ ශාලාව පුළුවන් තරම් මේ චීවරෙන් බැබලෙනවා දකින්න විශ්වාස කිරීම පිළිබඳව අපේ සතුට ප්‍රකාශ කරනවා අපි ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන්නේ ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලක්. ආයිති එකේ පැතිකඩ දෙක තුනක්ම තියෙනවා. ඒක පිළිබඳව මම පළවෙනි දවසේ නිසා කෙටි හඳුන්වා දීමක් කරන්න බලාපොරොත්තු වෙනවා. මේ වෙනකොට අලුතෙන්ම නිසාරණ වණේට පැමිණිච්ච නේවාසික භාවනා වැඩමුළුවකට පැමිණිච්ච කෙනෙක් වශයෙන් නිසන්න වණේ පැත්තෙන් සත්කාර තුනක් සිද්ධ වෙලා තියෙනවා. මම බලාපොරොත්තු වෙනවා මේ සිද්ධ වෙලා තියෙනවායි කියලා. එකක් තමයි කමඨහනක් දැන් කමඨහන් දේශනාවකට අහුම්කම් දෙන්න ලැබිලා තියෙනවා. අපි වාඩි වෙච්චාම අරමුණ මානසිකාරේ පවත්න්නේ කොහොමද? සක්මන් කරනකොට මානසිකාරේ පවත්න්නේ කොහොමද? එදින්දා වැඩ කරනකොට භාවනා මධ්‍යස්ථානයක එදින්දා වැඩවලදී සතිය පිටවන්නේ කොහොමද? මානසිකාරේ පවත්න්නේ කොහොමද කියලා. ඒ වගේම හැම කෙනෙක්ම තම සමාදන්ව රකින්න සීලය දන්නවා දැන්. විශේෂයෙන්ම ගියහත්තු ගැන කල්පනා කරන ඒයත්ෝ දිට්ඨ්‍ය පංචි ලික්මෝලා දැන් උපෝසතාඨාංග සීලය සමාදන් වෙලා ඉන්නවා. එතකොට මේ සමාදන්ව රකින්න සිල්පද පිළිබඳව තමන්ට වග වෙන්න නම් සිල්පද පිළිබඳව අවදියක් අවදි අවබෝධයක් තියෙන්න ඕන. ඉතින් ඒක දෙවෙනි කාරණා. තුන්වෙනි එක මේ වැඩමුළුව සම්බන්ධයෙන් නීති පද්ධතියක් තියෙනවා කාලසටහනක් තියෙනවා මේ ඔක්කොම දැනට මේ වෙනකොට මෙන්න මේකයි කමඨාන මේකයි තම තමන් රකින්න සීලය මේකයි දිනචරියාව නැත්තම් ව්‍යවස්ථා මාලාව කියන එකට වෙලා ආරම්භ තියෙනවා ඉතින් මේ හැම විශාල වැඩ කොටසක් මෙතන තියෙනවා ඉතින් ඒ නිසා කාට කාටත් මේකේ ප්‍රශ්න ඇති මේ කමඨාන පිළිබඳ අහපු බණ දේශනාවේ යම් යම් නොතේරෙන තැන්, විස්තර කළ යුතු තැන්, ගැටළු ස්ථාන තියෙනවා අපි මේක අවස්ථාවක් කරගන්නවා. ඒ මූලික කමටහන උපදේශ පිළිබඳව තම ළඟ තියෙන සැක ග්‍රන්ථි ස්ථාන බේරුම් කරගන්න. තමයි රක සමාදාව රකින්න සීලය පිළිබඳව තමයි සැක තියෙනවා නම් මම ඇත්තටම සිල්පද රකින්නොද මම දන්නවද මේ සිල්පද ඇයි මේ මේ සිල්පද අපිට පාටවලා තියෙන්නේ නැත්නම් පණවලා තියෙන්නේ කියලා අපිට ඒක සාකච්ඡා කරන්න පුළුවන්. ඒ ਸਰුවඥ නිසා නෙවෙයි අපි කරන යන වැඩේ ඉතින් අපි දැනගන්න ඕන නිසා. තුන්වෙනි එක මෙහි ක්‍රියාත්මක වෙන නීති පද්ධතිය කාට හරි හිරිහැරයක් නම් කරදරයක් නම් නැත්නම් ප්‍රතිසංශෝධන අවශ්‍ය නම් ඒක සාකච්ඡාවට ලක් කරන්න පුළුවන්. ඉතින් ඒක අපි මේ වෙලාව පාවිච්චි කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ කමඨාන සම්බන්ධ ප්‍රශ්න, සීලයේ පිළිබඳ ප්‍රශ්න සහ විවස්ථා මාලා පිළිබඳ ප්‍රශ්නවලදී. ඒකෙන් අදහස් කරන්නේ මේ සාකච්ඡාවෙන් පිට අපරාධ කාලීනාස්ති කරන්න එපා. තමන්ගේ භාවනා වැඩමුළුවේ එකිනෙකා කතා කරලා. මෙව්වා ගැන. මේ කමඨාන් සුද්ධ කිරීම පිළිබඳ කායින්වත් අහන්න යන්න එපා. ඒකේ තේරුමක් නැත්තේ. එතකොට ඒක නඩ කරදරයක්. ඒකේ මේ සමාදන් රකින්න සීලය පිළිබඳව තව කෙනෙක්ගෙන් අහන්න යන්න එපා. යත් මේ දින තියෙන භාවනා කරන්න ඒකේ යාට කාලයේ වැඩියට පාවිච්චි කිරීම. මේ තියෙන ව්‍යවස්ථා පිළිබඳව මේ වෙලාවේ අහන්න ඕන. නැත් කරදර විඳින්නත් එපා. එහෙම නැතුව ඒක පිළිබඳ ප්‍රතිසංශෝධන තියෙනවා නම් නොකිය යන්නත් එපා. මේ වෙලාව ඉදිරිපත් කරන්න. එතකොට අපිට ලැබෙනවා විවෘතව සාකච්ඡා කරලා අපිට ගන්න පුළුවන් නම් තීන්දුවක් වෙනස් කරන්න. ඒ වගේම එකිනෙකා අතර ධර්ම සාකච්ඡාවක්වත් අවශ්‍ය නැහැ. නිස්සද්ද භාවයට ඒක වැදගත් වෙනවා. ඉතින් ඒකත් එකක් අපි මේ හම්බ වෙන වෙලාවේදී ධර්ම සාකච්ඡාවකදී බලාපොරොත්තු වෙන එකක්. අනිත් එක තමයි මේ භාවනා උපදේශ ක්‍රියාවත් කරනකොට තමන්ට ලැබෙන භාවනා අත්දැකීම් පිළිබඳව උපදේශ අපේක්ෂා කරනවා නම් ඒකට අපි කියනවා කමඨහං සුද්ධ කරනවා කියලා. ඒකටත් අපි මේ වෙලාව කරගන්න. තුන්වෙනි වශයෙන් අපි ආගමික ධාර්මික ආධ්‍යාත්මික ජීවිතයක් ගත කර නැත්තෝ ඉතින් ඒ අපිට අපේ මේ ජීවිතේට අලාල ප්‍රශ්න තියෙනවා නම් අදාළ ප්‍රශ්න විතරයි මේ රටට අදාළ ප්‍රශ්න බුද්ධ ධර්මයට අදාළ ප්‍රශ්න නෙවෙයි අපි මේ ගත කරන ජීවිතයට අදාළ දැවෙන ප්‍රශ්න තියෙනවා අපි අපි සාකච්ඡා කිරීම අපි අපි අතර බෙදා හදා ගැනීමක් වෙනවා. ඒවත් අපි ධර්ම සාකච්ඡාවක ස්වරූපයෙන් මේ වෙලාවේ මතු කර ගන්නවා. ඒ කාරණා තුනම සඳහා අපි හැමදාම වැඩමුළුවේ තියෙන ලදලද හැම වෙලාවෙදීම මේ 1 2 පැය පාවිච්චි කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒක සඳහා ඉදිරිපත් වෙන ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි තමන්ගේ ප්‍රශ්නේ ලිඛිතව මේ ප්‍රශ්න පෙට්ටියට දාන්න පුළුවන්. එතකොට ඔකියෝලා බල්ල සංවිධානයේ විසින් තේරුම් ගන්නවා මේක කමඨහන් සම්බන්ධ ප්‍රශ්නයක් මේක විවස්ථාව පිළිබඳ ප්‍රශ්නයක් මේක තමන්ගේ සීලය පිළිබඳ ප්‍රශ්නයක් කියලා අපි ඒක සතිವಾರයේ ඒකෙන් පටන් අරගන්න. දෙවෙනි එක තමයි මේ සතිವಾರය යන අතරවාරයේදී තමන්ට අදහස් ප්‍රකාශ කරන්න තියෙනවා නම් අපිට අත උස්සලා ඉඟියක් කරොත් අපි යාට කතා කරන්න ප්‍රශ්න කරන්න මේ මාත්‍රකය ඉදිරිපත් කරන්න මත ප්‍රකාශ කරන්න අවස්ථාවක් දෙනවා. ඒක කාල වේලා ඉතුරු වෙන හැටියට තමයි අපි කරන්නේ. ඉතින් මම මේ මතක් කරේ අපි මෙතෙක් කල් කරගෙන ගිය ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලේ අද ඉන්න තත්ත්වයේ මේක හුඟක් දියුණු අවස්ථාවක්. අපි වැඩමුළු 120ක් කරලා පාඩම් ගොඩක් ඉගෙන ගත්තා. ඉගෙනගෙන තමයි අපි මේක දැන් මේ ක්‍රියාත්මක කරන්නේ. ඒක නිසා මේ ඒක පිළිබඳව කාගෙත් හොඳ යහ අවධානයක් තියෙනවා නම් වැඩමුළුවේ සාර්ථකත්වයට ගොඩාක් වග කියනවා මේ ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙල. ඒ නිසා කවුරුත් වගේ තමන්න තියෙන අදහස් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන්න. නමුත් මෙහි ඒක සාකච්ඡාවට ගන්න ඉස්සලා බලනවා කමඨහන් පිළිබඳ වාර්තාවලට ප්‍රමුඛතාවය දෙනවා. ඒ වගේම තමන්ට සීලේ සම්බන්ධ ධර්ම පිළිබඳ ප්‍රශ්න තියෙනවනම් අපි දෙවෙනි තැනට දානවා. ඒව ඉදිරිපත් කිරීමේ දුර්ලභකම් තියෙනවනම් අනවශ්‍ය ප්‍රශ්න ඉදිරිපත් කරනවා අපි පැත්තකට දානවා. එතකොට වැඩමුණු සංවිධානය විසින් ඒ අත්ත කතා කරලා කියලා දෙයි. මේ ප්‍රශ්නේ ගත්තේ නෑ මේනේ කාරණාව නිසා. ප්‍රශ්නයක් ඉදිරිපත් කරන්න මෙහෙමයි මෙන්න මේ රාමුවේ කියලා අපි මේ වෙනකොට දැනුම් දීමක් කරලා තිනවා. ඒකත් කවුරුත් වගේ දාන්නවයි කියලා මම හිතනවා. එහෙම නැත්නම් මේ කමටහන් වார்த்தාවක් ලිවීම පිළිබඳව කාට හරි තාමතරතුරු ලැබිලා නැත්නම් ඒකත් ඉල්ලීමක් කරන්න අපිට පුළුවන් ඒකත් මෙහෙන් කරන උපස්ථානයක් හැටියට සත්කාරයක් හැටියට දැනටමත් කියලා තියෙන කියලා අදහසෙන් මම කතා කරන්නේ නැත්නම් ඒක ඉදිරිපත් කරන්න ඒකත් අපට සම්පූර්ණ කරලා දෙන්න පුළුවන් මේ තියෙන වාතාවරණය යටතේ. ඉතින් මේ මූලික හඳුන්වා දීමෙන් පස්සේ අපි ලිඛිත ප්‍රශ්න වලින් සැසිවාරය ආරම්භ කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා මම ඉල්ලා හිටනවා අපේ මෑණියන් වහන්සේට ලිඛිත ප්‍රශ්න තියෙනවා නම් සභාගත කරන විදිහට නිස්සරණවන ආරණ්‍ය සෙනසුනේ පැවැත්වෙන 121 වෙනි භාවනා වැඩමුළුවේ ලිඛිත ලිඛිත ප්‍රශ්න ඉදිරිපත් කිරීමට ගෞරවනීය අවසරයි උඩීරියගම ධම්ම ජීවනායක ස්වාමීන් වහන්සේගෙන් අවසරයි ස්වාමීන් වහන්සේ. හොඳයි. පින්වත් ස්වාමින් වහන්සේ පරියංකයේදී ටික මොහොතක් භාවනා කරන විට හුස්ම රැල්ල බලන විට එය නැතිවා වගේ දැවුණා. ඒත් නාසිකා අග සිත පිහිටවාගෙන මොහොතක් සිටන විට බොහෝ සියුම් ලෙස හුස්ම රැල්ල ඉහළ පහළ යනවා බව දැවුණා. සුළු මොහොතකින් කය සිත සංවර බව වැටහුණා. ශරීරය ඇතුලේ සියුම් කොටස් එක මස් පිටක්සේ දැනුණා. එම මස් ගොබ පුදුමාකාර වේගයකින් දඟලන්නා වගේ දැවුණා. හුස්ම රැල්ල ඉහළ පහළ යනවා තේරෙනවා. කයේ කිසිම වේදනාවක් දැවුනේ නැහැ. හුස්ම ඊටමත් ඉක්මනින් සිවුම් වෙන නිසා මුලමැද අග බැලීමට නොහැකි කියා සිතුණා. නාසිකා අග සිත තිබුණත් හුස්මටයි සිත ඇදී යන්නේ. මෙහි ඇති අඩුපාඩු වැරදි පහදා දෙන්න. තෙරුවන් සරණයි. මේක මේ කෙලින්ම සටහන් කළ තිබුණ නැති වුණාට මේවා වෙනස් වෙන්න පුළුවන් බව බාහිර අරගෙන ලියාපු රචනයක්. ඒක නිසා පටන් ගන්නකොට යම් විදිහකට ආනාපානෙ වැටෙනවා. නමුත් කරගෙන කරගෙන යනකොට ඒකේ ඒ සටහන් කී ආකාර වෙනස් වෙනවා. ඒක සියුම් වෙන්න පටන් ගන්නවා. හුස්ම ගන්න බව දැනෙනවා. නමුත් විස්තර පේන්නේ සමහරලාට නාසිකාග්‍රේ හැපෙනවා තේරෙනවා. නමුත් හිත තියෙන හුස්මේ මේ විදිහට අපි ආනපානය තුල අපි නොදැක්ක පැතිකඩ රාශියක් පේන්න පටන් ගන්නවා නම් ඒක භාවනාවේ ලකු දියුණුවක්. ඒ විස්තර ටික තමන්ට අදාහ ගන්න බැරි වුණාට වார்த்தාවට ඇතුළු කරන තරම් දැනුමක් ආවොත් ඒක ආත්ම විශ්වාසයට අදිෂ්ඨාන ශක්තියට ලකු පිටුවහලක් වෙනවා. ඒ නිසා තමන්ට ආනපානෙ හිත තියාගෙන කය වැටෙන හැටි ආනපානෙ වැටෙන හැටි සද්ද වැටෙන හැටි හිතවිලි වේදනා ඕනම දෙයක් කමඨහ වාර්තාවට ඇතුල්කරනද මේක ආනාපානයේ ගැන්නම පමනක් ලිවිය යුතු කියන කදහසක් නෙවෙයි තියෙන්නේ. ඒ එන කොහොම තොරතුරු තියෙද්දිත් තමයි බලන්න ඕනේ ප්‍රමුඛතාවය දෙන්න ඕනේ ආනාපාන බව දන්නවනම් යාට ජීවිතේට තේමාවක් එන්න පටන් ගන්නවා. ප්‍රතිපදාවේ වර්ධනයක් ඇති වෙනවා. විශ්වාසිකුත් වැඩෙනවා. ඒ වගේම තව කෙනෙක් එක්ක sannivedana කරනකොට තව කෙනෙකුට මේ තොරතුරක් දෙනකොට ඒ කාර්යක්ෂමයි තොරතුරු දීමේ ඒක අමුතු කලාවක්. ඒකත් තේරුම් ගන්න. ඒක භාවනාවට අත්‍යවශ්‍යයි. ඒ වුණාට එතකොට තමයි අනිත් දවසේ භාවනාවට වාඩි වෙන්නේ ඔය සුද්ධ වෙච්ච කමඨහන මත ඉඳගෙන. කමඨහන සුද්ධ උනේ නැත්නම් ආයෙ මිල ඉඳලා පටන් ගන්න වෙනවා. ඒ නිසා සිව් වුණාට කමක් නැහැ, අති සිව් වුණාට කමක් නැහැ. නොදණී කියාට කමන්නේ ඔක්කොම ආනාපානී ආකාර බව තේරුම් අරගන්න. ඒකම ආනාපාන බලනකොට කයේ වෙනස්කමුත් වෙනස් වෙනවා විවිධ විදියට වෙනට පටන් ගන්න. ඒ වගේම බාහිර තියෙන සද්ද වේදනා හිතිරිත් වෙනස් වෙන්න පටන් ගන්නවා. ඒ ඕනම වෙනස් ආකාරයක් වෙනස් වෙන සටහනක් භාවනාවේ ප්‍රයෝ භාවනාවේ දියුණුව නිසා ඇතිවෙච්ච ලාභයක් කියලා හිතලා කමඨාන් වார்த்தාවට ඇතුල් කරන්න තේ යම් වෙලාවක සැකනම් පමණක් භාවනා පිළිබඳ සැකනම් පමණක් ආනාපානේ බලන්න. තමන්ට නිසක බව විශ්වසනීයත්වය එනවනම් ආනපානෙ නොපෙනුනත් මේ එන ඔක්කොම දිහා කිසිම වර්ග ભેදයකින් තොරව මායින් කිරීමකින් තොරව බලාගෙන ඉන්න. ඒකට බොහොම ශීක්‍රෙන් බහනා දියුනේ. ඒක පේන වෙලාවේදී ආනපානෙ පේන්නේ නැහැ කියලා බය වෙන්න යන්න එපා. බය වෙනවනම් සැක වෙනවනම් ආනපානෙ බලන්න ඒක යම් විදියකට නොපෙනෙන වෙලාවේ ආනපානෙ බලන්න යෑම ගමනට බාධාවක්. මොකද සැක දුරු කරගන්න නිසා අපි බලනවා. නමුත් සැක නැත්තම් බලන්න ඕනේ එන ඔක්කොම බලන්න. ඒකට කයත් පෙනේ, ආනපානෙත් පෙනේ, බාහිර දේවලුත් පෙනේ. ඔක්කොම භාවනාවේ තතිය පිහිටීමේ තතිය පිහිටීම නිසා ලැබෙන ලාභයක් කියලා සලකලා වார்த்தාවට ඇතුල් කරන සාමාන්‍ය වශයෙන් වார்த்தාව වැරද්දක් කියන දෙයක් නෑ විශේෂයෙන්ම කියලා කියන්න උපදේශකුත් නෑ මේක බාධා කරගන්න නැතුව දිගට ගෙනින එකයි කරන්න තියෙන්නේ පින්වත් ස්වාමින් වහන්ස මට සක්මනේදී දැනුණ දේ මම කකුල ඔසවනවා ගෙන යනවා තබනවා කියා සිතෙන් සිතමින් ටික මොහොතක් සක්මන් කළා නතර වූ විට මගේ දෙපය ඔසවන්න සිත මට බල කරනවා වගේ එවිට পায় পায় ඉහළට ඇදී ආවා ඉදිරියට ගෙන යන්න සිත කියනවා. එවිටම ඉදිරියට පය ඇදී යනවා. සටන් කරන්නත් සිත අනදෙනවා. එයත් එලෙසම පොළවට ඇදී ගියා. මට සිතුනේ සිතේ ඇති වුණු බලපෑම නාම නේද? ඉදිරියට ඇදී ගියේ වායුවෙන් නේද? මේ රූපය නේද කියා. නාම රූප දෙක හැර වෙන කිසිවක් නැති බව වැටහුණා. ශුන්්‍යතාවයක් ඇති බව දැවුණා. මේ මාහට දැනුණ දේ නිවැරදිද නිතරම දැනුණා අනිත්‍යතාවය පෙනුණා අවකාශයේ ප්‍රමාණය වැඩි බව දැනුණා තෙරුවන් සරණයි එතරම් අර භාවනා කරගෙන යන කෙනෙකුට නාම ධර්ම ප්‍රකට වී ඇති විහැකි ආකාර තුනක් තියෙනවා මේ පය තියෙනකොට වේදනාවසයි මේ මට දැන් දැනෙන්නේ වම් කකුල දකුණ නෙවෙයි ඒක දැනෙන්නේ පොළවේ තද ගතිය, නැත්නම් කකුලේ තද ගතිය, නැත්නම් පොළවේ සීතල ගතිය, නැත්නම් කකුලේ සීතල ගතිය ආදි වශයෙන් වේදනා වශයෙන් නාම ධර්ම පෙනී හිටින චරිත જાතියක් තියෙනවා. තවසා තව චරිත જાතියක් තියෙනවා සංඥා වශයෙන් අඳුනා ගැනීම. මම මේ ඉඳගෙන නෙවෙයි මම මේ ඇවිදිමින් ඉන්නේ. මගේ මේ වම් කකුලේ බර අල්ලලා තියෙන දකුණ නෙවෙයි. දකුණේ වම නෙවෙයි ආදි වශයෙන් හඳුනා ගැනීම සඳහා සලකුණු තැබීම සහ තැබූ සලකුණු මත හඳුනා ගැනීම මත ක්‍රියාත්මක වෙන චර්ච જાතිකුත් තියෙනවා. ඒකට සංඥා චරිත කියනවා. මේක මේ කියන්නේ සංස්කාර චරිත. මේක කරපම් මේක කරපම් මේක කරපම් කියලා එනේ එන රූප ධර්මයට නාම ධර්මයට විධාන කරන චේතනා කරන පැනලා පැනලා කටයුතු කරන චරිතක් තියෙනවා. ඉතින් අපි ඇත්තටම භාවනා කරන්න යන එක න දන්නේ මම මොකාද කියලා. එයා කියන වචනෙන් තමයි අල්ලන්න පුළුවන් වෙන්නේ. මට තබන තබන තැන් වල මට උණුසුම සිසිලස වැටුණා කිව්වනම් නිතර නිතර එහෙම වැටෙනවනේ එයා වේදනා චරිතයක්. නැත්නම් විදීම් ශේෂ්ත්‍රයේ විශේෂඥයෙක්. තව කෙනෙක් හඳුනා ගැනීමේ දක්ෂයි. මම ඉඳගෙන නෙමෙයි මම ඇවිදින්මින් ඉන්නේ. මම මේ වම තියන්නේ දකුණ තියන්නේ කියලා එකිනෙකින් වෙන්කොට හඳුනා ගැනීමේ හරිම සූක්ෂමයි ඒගොල්ලෝ. එයා වේදනාව ගැන ඉතර එලවන්නේ කියන්නේත් නැහැ හඳුනා ගැනීම ශේෂ්ත්‍රී. තව කෙනෙක් ඉන්නවා සංස්කාර ශේෂ්ත්‍රී. චරිත සුචරිත චරිත නැත්නම් මේ හික්මීම සම්බන්ධව විධාන කිරීම සම්බන්ධව සංස්කාර කිරීම සම්බන්ධව කටයුතු කරන යාට පේන්නේ හැම එකක්ම සිද්ධ වෙන්නේ විධානයක් අනුව. ඒ විධානයේ මම අරද පාණයක් තියනවද නැද්ද කියන දන්නෙත් නෑ. සමහර එවනම් සචේතනිකයි. සමහර වෙලාවට මාවත් රූකඩයක් වගේ ගෙනියනවා. ඉතින් එතකොට මේ නාම ධර්ම නිසා රූප ධර්ම පහළ වෙනවා. එතකොට නාම රූප කියලා වෙන් කරගන්නකොට එක්කෙනෙකුට මේ සියල්ලම අවබෝධ කරන්න බෑ. තමන්ගේ චරිතය හැටියට තමයි අවබෝධ කරන්නේ. ඒ චරිතය හෙලි වෙන්නේ මේ කමඨහන් වාතාවෙන් තමයි. ඒක නිසා මේ තුනක් තියෙනවා මේ තුනම දැනගන්න ඕනේ කියලා මූල ධර්ම තිබුණාට මම කරපින්න ගන්න යන්න එපා. ඒ වගේම මට වේදනාවක් දැනුන්නේ නැහැ කියලා පශ්චාත්තාප වෙන්න යන්නත් එපා. වේදනාවක් දැනෙන්නේ කනමට චේතනාවක් දැනුන්නේ නැහැ කියලා පශ්චාත්තාප වෙන්න යන්නත් එපා. Tamanට ඉදිරිපත් වෙන දේ තියෙන්නේ. අර මූල ධර්ම දන්න කෙනා මේක පටලවාගෙන මේ පේන දේ තියේදී තව දේවල් ඉල්ලන්න හදනවා. ඒ නිසා ගොඩාක් ඉවසීමෙන් කටයුතු කරන්න ඕනේ. ඇති දේ ඇති හැටියට බලන්න විතරක් නෙවෙයි ඇති දේ ඇති හැටියට වාර්තා කරන්න. වාර්තා කරාට පස්සේ තේරෙනවා අපි විවිධ සත්තු කර්මානුරූපව විවිධ චරිත ලක්ෂණ විවිධ රුචි අරුචිකම් විවිධ කර්මජ වේග ඇති සත්තු ඉතින් අපේ ඒ චරිතේ ඒ කර්මජ වේග එහෙම නැත්නම් රුචි අරුචිකම් පේන්නේ අපිට පේන දේෙන් තමයි. ඉතින් අපි මේ වගේ Tamanට පේන දේ කාට හරි වාර්තා කිරීමේ සුද්ධියක් අපේ ජීවිතේ පුරාම කරන්නේ නැහැ නේ කවදාකවත් නැහැ නේ. අපි මේකට බුදු භූගෝලය කියලා දානවා ඉතිහාසය කියලා දානවා ජීව විද්‍යාව කියලා දානවා අරව මෙවුවා මේක පුරෝලා මේක පිස්සිගේ පලාමල්ල කරනවා මිසක් ආ මොනවා හරි උදාසීන දෙයක් දිහා බලලා මොකද වෙන්නේ කොහොමද බලන්නේ කියලා බලපන් කිව්වොත් අපිට පේන්නේ නිකන් කාලේනාස්ති කෙනෙක් විශේෂයෙන්ම සක්මන් භාවනාව නමුත් බැලුවොත් පේනවා ඒ හැම මතුවෙන නාම රූප හැම සංසිද්ධියකදීම මම යාගේ ලක්ෂණ තියෙනවා. මගේ ගති පේනවා, ස්වභාව පේනවා, භාව ලක්ෂණ පේනවා. ඒ නිසා අවංකව මෙහෙම ඉදිරිපත් කරන්න. එතකොට මේ පේනදී හිත කියනවා මේ මම සූන්‍යතාවය තමයි දැක්කේ මම මේවා නාම ධර්ම මේවා රූප ධර්ම කියලා. ওই gediy පිටින් බාර ගන්න යන්න එපා. ඔය ඒකේ මේ ලාවට පේන වෙලාවේ මේ හිත මම දන්නවා කියලා මාන්නකාර වෙන්න හදන්නේ. ඇත්තනම් තමයි කාරණාව. මේවට කියනවා අර්ධ සත්‍ය කියලා. ඒක පූර්ණ සත්‍ය නෙවෙයි. දැන් මේ අර්ධ සත්‍ය වුණත් ප්‍රත්‍යක්ෂණය කරන්න අර්ධ සත්‍යයක් ලැබුණා මේක ඇත්තද නැත්තද කියන්නේ බුදුහාමුදුර අපිට දීලා තියෙන අනුපස්සනාව කියන උපකරණ. ඒකව නැවත නැවත බලන්න කියනවා. පස්සනාව අනු අනුපස්සනාව. ඒ අනුවවලනකොට ඒකම නැවත නැවත එනකොට බොහෝ කාලයක් මනස්කාරයේ යෙදීමෙන් බොහෝ කාලයක් භාවනා කිරීමෙන් මේ පේන දේ මනෝ විකාරයක්ද නැද්ද කියලා දැනගන්න පුළුවන්. ඒ නිසා මේක සත්‍ය වශයෙන් බාර ගන්නත් එපා අසත්‍ය වශයෙන් බාර ගන්නත් එපා. නැවත නැවත උරගා බැලිය යුතු නැවත නැවත අනුපස්සනා කළ යුතු නැවත නැවත විපස්සනා කළ යුතු ධර්මයක් විදිහට බැලුවොත් මේ අරමුණක් තියා බලනකොට සිදුවෙන හැම දෙයකින්ම අපිට ඉඟියක් තියෙනවා. මමයා කවුද කියලා පෙන්නනවා. අන්න ඒක හරියට වාර්තා කරගන්න බැරි නිසා අපි මේ මැරෙනකම්ම කවුද කියලා දන්නේ නැහැ. මැරුණට පස්සෙත් දන්නේ නැහැ. ඒ නටන නාඩගම අන්තිමට බලනකොට බෙරේ පළුවකුත් නැහැ, ගහපු තොවිල නටපු තොවිලකුත් නැහැ. මොකාටද මම මේ නටලා තියෙන්නේ කියලාවත් දන්නේ මේ සතියට ගියාට පස්සේ හරියට කණ්ණාඩියක් ඉස්සරහට ගිහලා නටනවා වගේ තමයි පේනවා මොකාටද ඇඳලා ඉන්නේ කියලා. මොන භූමිකාවක්ද නටන්නේ කියලා. මම තමාට වැරදිලා තියෙන නමුත් මේ ලියලා තියෙන විදිහට සංස්කාර නැත්නම් මේ සදාචාරේ එහෙම නැත්නම් මේ සුචරිතවාදය ඉදිරිපත් කරගත්ත චර්චයක්. ඉතින් ඒක මම මේ කියන දේ යෝජනා අනුතරක් බාරගන්න නැවත නැවත කරලා බලන්න බලනකොට ඒක සාහිතික වුණොත් ඒක තමන්ගේ කේන්දරේ බලාගත්තා වගේ එහෙම නැත්නම් බලියක් ඇරියා වගේ ලොකු සාන්තියක් වෙනවා. ඒ නිසා මේක මේකම නැවත නැවත උරගා බලමින් අනුපස්සනා කිරීම සඳහා ධෛර්යමත් වෙන්න කියන එක තමයි කියන්නේ. ගෞරවනීය ස්වාමින් වහන්ස සිහිය නිමිත්ත තුල පිහිටි විට ඒ අතරතුර එන අරමුණු වලට මුහුණ දීමේදී ඒ අනිත්‍ය දෙයක් ලෙස වේදනාවක් ලෙස ලෝභාදි ක්ලේශයක් ලෙස කවර අයුරකින් දැකීම යෝග්‍යද සාමාන්‍ය ජීවිතයේ සතියේ සතිය කෙසේ පිහිටිය යුතුද උදාහරණයක් වැසිකිලි කැසිකිලි අවස්ථාවක සිහිය පිහිට්ටිය යුත්තේ එම කෙරෙන ස්ථානයන්හි හසුවන වෙනස් වීම ලෙසද නැතහොත් මූලික අරමුණු වූ කමඨහන ලෙසද යමක් අල්ලන මොහොතක් ගෙනේද මේ වටහා දෙන්න. අන්තිම කියන්නේ යමක් යමක් අල්ලන මොහොතක් ගෙනේද මේ වටහා දෙන්න. ඒ තියෙන දර්ථයක් නැහැ නේද? ඒ වාක්‍යයේ කියනකොට අර්ථයක් එන්නේ නැහැ නේද? යමක් අල්ලන මොහොතක් ගෙන දෙයද යමක් අල්ලන මොහොතක් ගෙනේද මේ වටහා දෙන්න. ඒ ලියපෙකන කැමැති දෙයක මේ ලියලා දෙන්න අපිට ගැටේ. හරි ඒක නිසා අපි මේ ප්‍රශ්නේ ප්‍රශ්නෙන් පටන් ගන්න මෙන්න මෙහෙම දල සටහනක් ගනිමු. අපි පරියංකේ ඉන්න වෙලාවක මේක මේ පරියංකේ නෙවෙයි කතා කරන්නේ. නමුත් අපි විස්තර වීම සඳහා පරියංකේ ඉන්න වෙලාවේදී සාමාන්‍යයෙන් අරමුණක් තමයි දෙන්නේ. මම කැමති දෙකක් දෙන්න පටලවා ගන්නට නම් එපා. මේ දෙක ගත්තාම මේ ප්‍රශ්නට උත්තර ලැබෙන එක බව තේරෙයි පස්සේ. ඉඳගෙන ඉන්න බව තමයි පළවෙනිම අරමුණ. මම හිටගෙන නෙවෙයි. මම ඇවිදිමින් නෙවෙයි. නිදාගන්නෙමින් නෙවෙයි. එදිනදා වැඩ කරමින් නෙවෙයි. එතකොට මේ ඉඳගෙන ඉන්න බවට හිත ගත්තනම් අපි භාවනා දිනලා ඉවරයි. මම ඉඳගෙන ඉන්නේ ඉරියව්ව ඉරියව්ව දානවා භාවනා දිනලා ඉවරය වෙන මොකක්වත් ඕකේ නැහැ. නැත්නම් ඒකට සාක්කියක් එපායි. සාක්කිය තමයි මේක ඇතුළේ හුස්ම ගන්නවා පේන එක. මේක ඇතුළේ පිම්බීම හැකිලින් පේන එක. මේ ඉඳගෙන ඉන්නකොට පස්ස හැපිලා තියෙන හැටි පේනවා. මේ ඉරියව්ව බැටහින මම වෙමි කියන එක තේරෙනවා. ඒ නිසා ඉරියව්ව සහ ආස්වාද ප්‍රසවාසයේ දල වශයෙන් කියතන තහිරියව්ව දා පිම්බීම හැකිලින්. ඒතර සක්මන් කරනකොට ඉරියව්ව ඉඳගෙන ඉන්න ඉරියව්ව නෙවෙයිනේ. දැන් මම දන්නවා ඉඳගෙන නෙවෙයි කියලා. ඒකේ සාක්කිය තමයි මේ පය පොළවේ වදින එක. ඒසොලත් එතන දෙකක් තියෙනවා ඉරියව්ව සහ වම දකුණ කියලා අපි සාමාන්‍යයෙන් දල වශයෙන් කියමු. ඒතර තුන්වෙනි එක තමයි එදිනදා වැඩ කරනකොට. එදිනදා වැඩ කරනකොට පිම්බි මහකිලි මරියාණ පණේ වගේ අරමුණකුත් බෑ. වම දකුණත් නැහැ. ඒ නිසා ඉඳ ඕනම gedara වැඩක් කරනකොට, ඉදින්දා වැඩක් කරනකොට ඉරියව්ව තමයි පළවෙනි එක. ඊට පස්සේ බුරුම ස්වාමීන් වහන්සේලා උගන්වන්නේ තමන් මේ වැඩේට මේ වෙලාව ගත කරන මොන චේතනාවෙන්ද කියලා. චේතනාපූර්වකව තමන් කරන වැඩක් තියෙනවා නම් ඒක තමයි අපි ආනාපානේ වගේ අරගන්නේ. ඒ නිසා තුම් පොලේදිම ඉඳගෙන හිටියා සක්මන් කරත් එදින්දා වැඩ කරත් ඉරියව්ව තමයි තුනටම පොදු අරමුණ. පෞද්ගලික අරමුණ තමයි ඉඳගෙන ඉනකොට වම දකුණ හොපින් බීම හැකිලිම සක්මන් කරනකොට සමා වෙන්නේ ඉඳගෙන ඉන්න ආනපානිය හෝ පිම්බීම හැකිලිම සක්මන් කරනකොට වම දකුණ නැත්නම් ඔසෝන දබන ආදී විස්තර එදින්දා වැඩ කරනකොට චේතනාව. ඇසිකිලට ගිල පාඩලා ඉන්නවා මම ඉන්නේ මල පහ කරන්න නැත්නම් මූත්‍රා කරන්න ඉතරයි. එතකොට Tamande මේ කටයුත්ත සිද්ධ වෙනකොට මේක සම්පුදුමාකාර sannivedana රාශියකින් තමයි මේ කටයුත්ත සිද්ධ වෙන්නේ. ඒ විශේෂයෙන්ම අපේ ශිෂ්ටාචාරයත් එක්ක බලනකොට අනික ඕනෙම සතෙක්ගේ මල පහ කිරීම සහ මුත්‍රා කිරීමත් එක්ක ශිෂ්ට මනුස්සයයි කටයුත්ත ලොකු වෙනසක් තියෙනවා. අනික සත්තුන්ගේ වැසිකිලි කියලා જાතියක් නැහැ. මල පහ කරන ඉරියව්වක් නැහැ. ඒ සත්තුන්ගේ මේ මහාන්තරයේ සිට ගුද මාර්ගයේ බොහෝම කෙටි. ගුදයේ කවදාකවත් අසුචි තියාගෙන ඉන්න බෑ. තියාගෙන බැරි කුරුල්ලට අසුචි තිබ්බොත් පියාසරිය බාධා වෙන නිසා පියාසට කරන ගමම මල මුත්‍රා පහ කරන දෙක එකට යන්නේ. මල වලට මුත්‍රා ගිහිල්ලා කලවමක් දැන්නේ. කුකුලෙක්ගෙත් ඒ වගේ. රිලෙවෙක්ගෙත් ඒ වගේ. වෙන කිසිම සතෙක්ගේ පෙරහැර යනකොට පාවඩ දාලා තියෙදි තලිය කක්ක දානවා දැකලා තියෙනවා. ඌට බය ඌට පාවඩෝ හිටියා පෙරහැරේ හිටියා කරඬුව තියාගත්ත කියලා ගණන් නැහැ. ඉතින් අපි හදලා තියෙන නුහුර පැත්තේ මිනිස්සු අලිය මාඩිකාවේ ඇතා පාවඩේ උට කක්ක දැම්මේ නැත්තම් සවුත් උయ్య. කරන්න ඕනේ වැඩක්. ඒ කරන්න ඕන ඌට කක්ක කරන්න ඕන ඌට නැත කරන්න බෑ. උන්ගේ ගුද මාර්ගයේ දිග නැහැ. ගුදේ හිටින්නේ නැහැ. මනුෂයාට විතරයි හිටින්නේ මේකම මනුෂයාට ලෙඩක්. යම් කිසි කෙනෙකුට ආතතිගත නම් මේ ගුද මාර්ගයේ හිටලා ඉන්න වෙලාවේදී ඒ අසුචි වලින් ආය විෂද පදාර්ථ ඇඟට ඇදලා ගන්න. ඒ ඇඟට ඇඟට ඇදගත්තට පස්සේ ඒ කාන්තියට මොළයට ගහනවා. ඒක තෝන්තු වෙනවා. මල බද්දේ ආවොත් මල මුත්‍ර දෙක වෙන් වෙලා එකක් අපේ. ඒ නිසා මල මුත්‍ර යනවා වෙනම මල යනවා වෙන මල කැටි ගැහෙනවා. කැටි ගැහිච්ච ගමන් ගලණය නතර වෙනවා. කදු වර්ග ගොඩක් වෙලා තියෙනවා. මේකෙන් ඔක්කොම විස ටික අර පිට කරන්න ඕන විස ආයඟට ඇදලා ගන්න. ඇදගත්තට පස්සේ රුධිර මාධ්‍යයට ගිහිල්ලා ඔළුව තෝන්තු වෙන්න ගන්න. ඉතින් ඒක නිසා යම් කිසි කෙනෙකුගේ මේ මල මුත්‍ර පහවීම ලෞකික විමුක්තිය කියලා මම නම් කියන්නේ. නිවන් දැකපු ලැති මිනිසුරු තියෙන එකම විමුක්තිය කෙලෙස් පහ වෙන තැන තමයි මල පහ වෙන තැන. ඉතින් ඒකයි බුදුසසුනේ සඳහන් කරලා තියෙන පොඩ බලපං. ඒ විලාදී කොච්චර සාන්තියක් තියෙනවා. කොච්චර විවේකයක දොර වහලා දින කාටවත් ඇවිල්ලා කතා කරන්නත් බෑ. මේක ඉවර වෙනකන් ඉන්න එකයි තියෙන්නේ. ඔය පළවෙනි වජිරඥාන හමුදුරු ලියන හරියක් පොත් ලියලා තියෙන වැසිකිලි ඉඳගෙන. ඒ මොකද ඒ සඳහන් මලබද්දේ තියෙනවා. පැය 3ක් විතර ඉඳගෙන ඉන්න ඕනේ එළියදී ඒ සංස මේසයක් තියාගෙන ලියනවා. ඉතින් අර ගුරු ඥානන්ත සෝන්ස ගියාම ගිල කියනවා නායක හඳුනේ මම බුරුමේ යනවා. කිනකොට මොනවාරි අවශ්‍ය ගියා මොකක්වත් ඕනේ නැහැ ඥානන්ද මට මොනවක්වත් ඕනේ නැහැ. ස්වාමීන් වහන්සේට මේ බුරුමේ ඉඳ ගන්න පුටුව ඕනේ නැහැ. බුරුම පෑන එපා. මොනවා කිව්වත් එපයි කියලා. බුරුමේ සුරුට්ටු මිටියක්. ආ මොකද ඉඳගෙන ඉන්නකොට සුරුත්තුවක් බරනකොට තමයි මල පාවෙන්නේ. ඉතින් ඒ වෙලාවේ තමයි ඔක්කොම ලියන්නේ. ඒ වෙලාවෙම පුදුමාකාර හිත විවේක වෙන වෙලාව. හැම උගව දෙනකේ පිටරටවල ගෙවල් වල වැසිකිළිය සුදු කඩදාසියකුයි පෑනකුයි තියෙනවා. ඒකේ වාඩි වෙලා ඉන්න වෙලාවේ ඊතර ප්‍රශ්න මොනවත් නැහැ. හොඳ ලස්සන කවි, හොඳ නිර්මාණ එළියට එන වෙලාව. ඉතින් ඒ වගේ කටයුත්ත වෙනකොට සම්පූර්ණ කය හිත සම්බන්ධීකරණය වෙලා ඒක සම්පූර්ණ ආහාර මාර්ගයේ කටයුතු සිද්ධ වෙනවා. ඉතින් ඒකෙදි කොතනද බැනීම තියෙන්නේ කියන එක පුද්ගලික කාරණා. නමුත් ඉඳගෙන ඉන්න ඉරියව්වේ මේක සිද්ධ වෙන්නේ. සර්වචනංශේ දේශනා කළා තියෙනවා මල පහ කරනකොට මූත්‍රා කරනකොට හිටගෙන ඉන්න එපයි කියලා. භික්ෂුන් වහන්සේලා. සීකියාපදවල සඳහන් කරලා තියෙනවා හිටගෙන ඉන්න එපා. ඉතින් ඒ නිසා ඉඳගෙන ඉන්නේ ඒ ඉරියව්ව තමයි පළවෙනි එක. දෙක ඒ කටයුත්ත වෙනකොට ඒ සම්බන්ධීකරණය ඒ මාංශ පේශීන් වලට වෙනව පණිවිඩයක් මේක මිරිකිලාම තියෙන මාංශ පේශී දෙයක් උතන තියෙන්නේ. ඒ මුත්‍රා පිට වෙනකොට මල පිට වෙනකොට විතරක් ඒක පොඩ්ඩක් ඉඩ දෙනවා. ඊට පස්සේ ආයෙත් අද වෙනවා. සර්වඥාන්සේ දේශනා කළා තියෙනවා කිසිම වෙලාවක මේ මේ මාස් වීඩියෝ විතරක් කපන්න එපයි කියලා මොන ඔපරේෂන් එක කරත් කුදී වටේ අඟල් දෙකක ප්‍රදේශය කපන්න එපා ආයෙ කවදාවත් හදන්න බෑ. ඊතරම් බොහොම සූක්ෂම මස්පිඩු දෙකක් තියෙන. එතන මේ ගුද මාර්ගයේ වහන එක. ඉතින් මේ කටයුතු අපි දන්නේ මේ ශරීරේ මගේ කියලා මම කියනවා. මගේ වුණාට මේකේ සිදුවෙන දේවල් බලන්න ඒ කටයුතු දිගේ යන්න ඕනේ කොහොමද මේ මල පහ කරන්න ඕනේ කියලා හිතවිල්ලේ නැහැටි ඊට කියලා වාඩි වෙන්නේ නැහැටි දැන් තියෙන වැසිකිලි වල වාඩි වුණාට වැඩක් නැහැ මොකද උක්කුටිකේ නැහැ ඉන්දියන් වැසිකිලි විතරයි ඒක තියෙන්නේ ඒ නිසා වෙස්ටර්න් වැසිකිලියට ගියාට මල පහ වෙන්නේ නැහැ කකුල් දෙක පුළුවන් තරම් අකුලන්න ඕනේ. අකුලනකොට තමයි ඔක්කොම මිරිකලා පල්ලෙහාට යන්නේ. දැන් තියෙන්නේ බාගෙට ඉඳගන්නේ. එතකොට මල බා වෙන්නේ නැහැ. එතකොට කුදු මේ මේ මලබද්ද එනවා. නමුත් ඒ කටයුතු ටික වෙනකොට බලාන හිටියොත් මහ පුදුමාකාර සහජීවනයක් තියෙනවා. අපි යමක් මොනවාරි අල්ලනකොට එකක් මේ අල්ලන්න ඇඟිලි වලට බෑ. ඒක අල්ලපන් කියලා කියන්නේ නැත්තම්. ඊට පස්සේ අල්ලනකොට ඇත්තික වහගෙන ඉන්නවා කියලා හිතනද මේකේ සටහන අහුවෙනවා අපට උණුසුම සිසිලස ආකාර ටික පේනවා. නමුත් ඇද්දකින් බලනකම් එකක්වත් සාතික නැහැ. ඊට පස්සේ ඇස්තිකෙන් පෙනුනට අල්ලනකම් ෂුවර් නැහැ. එනිසා මේ ඇල්ලීම සහ දැකීම දෙක යෝජනාව සහ ස්ථිර කිරීම දෙක වශයෙන් තමයි පේන්නේ තියෙන්නේ. අතින් කිව්වට අල්ලපන් කියලා යමක ගැටෙනකන් අල්ලනවා කියන කෘත්‍ය සම්පාදනය වෙන්නේ නැහැ. ගැටුණට පස්සේ තමයි කියන්නේ මම විධානය කරපු දේ ඇල්ලුවා. ඔයක කළු පාටයි ඒකේ තියෙන මෘදු පෙනුමක්. මෘදු ගතියක් තියෙන. ඒක එන්නෙන් ලොකු වෙනවද පුංචි වෙනවද ඔක්කොම ටික මේ ඇඟිලි තුඩු සතෙකුගේ ස්පර්ශක වාගේ. වැඩිච්ච ගමන් වහාම පණිඩියක් ආපහු එනවා. අල්ලන්න කිව්ව ඇල්ලුවා අල්ලපු දේ ගැටුණා. ඒක සීතලයි. ඒක ඝනකම. ඒක මට වැඩිය හයියයි. ඒ තොරතුරු තොගයක් එනවා. ඉතින් මේ ටික දන්නවනම් ඒතරතුර බොරු කරන්න කාටවත් බෑ. ඒක ඇති හැටිය. අපි වෙලා තියෙන මේ අල්ලර ගමන් කතා කරනවා. තව වැඩක් කරනවා. ඉතින් එතකොට මේ තොරතුරු විතරක් නෙමෙයි අපට එන්නේ ඔළුව සම්පූර්ණ අවුල් වෙනවා. මොකද්ද වෙන්නේ? කොහෙන්ද එන්නේ? ඒ තොරතුරු අතර කිසිම ගුණයක් නැහැ. නිසා භාවනා කරනකොට කියනවා SMS slowly mindfully silently කනෝලි තාම එකවරකට එක වැඩක් කරන්න හිමීට කරන්න සතියෙන් කරන්න සද්ද නැති වෙන විදිහට කරන්න. යම් විදිහකට සද්දයක් ආවනම් ඒ කියන්නේ අවුලක්. මෙච්චර සද්ද පිට කරන්න ඕනෙම නෑ දවසේ. ඒ නිසා වැඩේ කරනකොට Tamanට තේරෙනවා නම් නැවතිල්ලේ වැඩේ යනවා නම් උගාවත් තොරතුරු උකහා ගන්න වෙලා වැඩි. එලඹ සිටි 100ෙන් කරනවා නම් උකහා ගන්න වෙලා වැඩි. ඒකම Tamanගෙන් පිට නිකුත් වෙන සද්ද වලට අහුම්කන් දෙමින් කටයුතු කරනවා නම් අනිවාර්යයෙන්ම සතිමත් වෙනවා. එනිසා ඉදින්දා වැඩ කරනකොට කොයි වෙලාව මොන වැඩේ කරත් අපෙන් සද්දයක් නිකුත් වෙනවා. ඒක තමයි මිනිසෙක් ඉන්නකොට නලියන ගතියෙන් තමයි දැනෙන්නේ. ඒ නලියන දේ අඩුම සද්ද ප්‍රමාණයක් නිකුත් කරන්නට උත්සාහ කරනවා වගේ පේන්නේ. නමුත් කල යුත්තේ මොකක් හරි ගමන්නේ තමන්ගේ සද්දයක් නිකුත් වෙන එකට අහුම්කම් දෙන්න. අහුම්කම් දීපු ගමන් ඒ සද්ද අඩු වෙන්නත් සතිය පිහිටවන්නත් අවධියක් එන්න පටන් ගන්න. ඒ නිසා එදිනදා වැඩ කරනකොට නැවතිල්ල වැඩ කිරීම සතියට යට කරලා සතියෙන් වැඩ කිරීම සහ නිස්සද්දතාවයට අහුම්කන් දෙමින් වැඩ කරනකොට තොරතුරු රාශියක් එනවා. ඒකේ පළවෙනියෙන් දතු විදේ තමයි ඉරියව්ව දෙක. ඒ ඉරියව්ව ඇතුළත මම දැන් ආනාපානය කරනව නෙවෙයි, වම දකුණ කරනව නෙවෙයි, අල්ලනවා. නමුත් සමහර විටක වැසිකිලි කැසිකිලි කරනකොට ආනාපානෙ වැටෙන්න ඉඩ තියෙනවා. ඒ වැඩේ හොඳට සංසුද්ධෙන් වෙනකොට ආශ්‍රව ප්‍රසවාසයේ වැටෙනවා. ඒක අතිරේක ලාභයක්. ඒක නෙමෙයි මේ ප්‍රධාන දේ. ප්‍රධාන දේ වැසිකිළිය වැඩි. වැසිකිළිය වැඩි කරනකොට ආනපන වැටෙනවනම් මට මෙහෙම කරගෙන ඉනකොට ආනපන වැටුණා කියනවා මිස ආනපන මුල් කරගෙන යන්නේ නැහැ. ආන්නේ විදියට ඒ ටික තීරුම් ගත්තොත් කොයි වෙලාවෙ කොතන හිටියත් ඉන්න තැන භවනා මධ්‍යස්ථානයි. ඉන්න ඉරියව්ව නිවන් දකින ඉරියව්ව. ඒකට ධම්මදිව යන්න හරි භාවනා මධ්‍යස්ථානට එන්න ඕනේ නෑ. පටන් ගන්නකොට ඉතින් අපි මේ ටික කියලා දෙන්න එපා මේ බබාට මේ හිතට මේ කයට කෙරුවට පස්සේ කරන කියන හැම දෙයකම SMS slowly mindfully silently කියන විදිහට වැඩ කරන පටන් අරගත්තොත් ඒ මනුස්සයා දිහා බලන කෙනෙකුට උනත් තේරෙනවා. ඒ මනුස්සයා මේ නිෂ්පාදනක අන්තරයක් නෙවෙයි එහෙම නැත්නම් මේ නිර්මාණ කරන්න හදන කෙනෙක් නෙවෙයි. එයා කරන දේ කරන්නේ ඇතුළට නෙමෙච්ච හිතකින් කියලා. ඒකේ නා ඉන්නකොට ඒකේ නා ඉන්න තැනක අනික් අයටත් ඉබේම සතිය පිහිටනවා. එයා එයා දකින්නකොට අනික් අයට පොඩි නිදා නියඬ බණක් ඇහෙනවා. මේ වෙනසය තමන් කරන දේ අවබෝධයෙන් කරන්න කියලා. ඒ නිසා එහෙම නැවතිල්ල වැඩ කරන පිරිසක් එක්ක භාවනා කරන එක හරි ලේසි. නිස්සද්ද වැඩ කරන කෙනෙක් එක්ක භාවනා කරන එක හරි ලේසියි. සතියෙන් වැඩ කරන එක එක භාවනා කරන වෙලෙත් ලේසි. ඒ නිසා ඉස්සලාම තමන් තුළ ඒක පිහිටුව ගත්තොත් එහෙම සතියෙන් වැඩ කරන අය ඉබේම ආකර්ෂණය වෙන්නත් පටන් ගන්නවා. ඒ නිසා දල වශයෙන් දෙන්න තියෙන උත්තරේ තමයි ඉරියව්ව තියාගන්න ප්‍රධානම කොටත් කොකටත් ඇයිලේ ඒ ඉරියව්ව ඇතුළ තුල ප්‍රකටව වැටහෙන දේ නැත්නම් චේතනාපූර්වකව කරන දෙයට ප්‍රකටව වැටහෙන දේ තමයි අපි සතිය පිටවන්න ඉස්සරහින් තියාගන්නේ. අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්ස. සක්මන් භාවනාවේ වැඩිීමේදී මම දකුණු පියවර තබන ආකාරය සිහියට නගාගෙන සිත එයට යොමු කරමින් භාවනා වඩන්නාක් මෙන් භාවනා වඩන්නාක් මෙන් අවට පරිසරෙන් ඇසෙන ශබ්දවලට නැතහොත් වෙනත් එක් දෙයකට සිත යොමු කරමින් භාවනා වැඩිම සුදුසුද? උදාහරණයක් වශයෙන් කුරුළු ශබ්දයට සිත යොමු කිරීම. පරියංක භාවනාවට හිඳ ගැනීමෙන් පසු ටික වේලාවක් සිත එක අරමුණක තබමින් ක්‍රියා ක්‍රියා කර හැකිය. නමුත් දෙපා හිරිවැටීම ඇති වූ පසු ඉරියව් වෙනස් කරමින් නැවත භාවනාව ආරම්භීම සුදුසු වේද? මේක ඇත්තටම කාරණා දෙකක් මේ කතා කරන්නේ. අපි ඉස්සල්ලා මේ ධක්මන් භාවනා පිළිබඳව කටයුත්ත බැලුවොත් උදාහරණයක් වශයෙන් දෙන්න තියෙන්නේ පළවෙනි බබා හම්බ වෙච්ච අම්මා කෙනෙක්. එයාට ඒ බබා ලැබීම, මවෙක් වීම, ඒ ජීවිත විශාල ලොකු පරිවර්තනයක් නිසා දරුවාගේ කටයුතු ටික කරගන්න බෑ. ඒකට කිරියම්මවරු ඕනේ, පුංචි අම්මලා ඕනේ, ආයම්මලා ඕනේ කරලා තමයි කරන්නේ. නමුත් අපි හිතුවොත් මේ ගැමි අම්මා කෙනෙක් කියලා ඕ මොනවත් නැති කෙනෙක් එයා ඉතින් ඒ තමන්ගේ ඇඟත් නඩත්තු කරගන්න ඕනේ කිරි ටිකක් තියෙන්න ඕනේ දරුවක් තියාගන්න ඕනේ සමහා ලොකු වැඩක්. මොකද මේ බබා හම්බෙලා මේ බබා යම් ප්‍රමාණයට එනකොට දෙවෙනි බබා හම්බුණාට පස්සේ දැන් අර බබා හිටිය නිසා දෙවෙනි බබාට නොසලකා බෑනේ. ඒකට අර බබා ඉඳද්දී දෙවෙනි බබාගේ කටයුතු කරනවා. තුන්වෙනි බබා හතරවෙනි බබා වෙනකොට අර පළවෙනි බබාට විතර නැටලි මොකුත් නැහැ. අර කටයුතු පොලිමේ සිද්ධ වෙනවා. ඒ වගේ අපිට හල හම්බෙන පළවෙනි බබා තමයි සක්මනේදී වම දකුණ. වම දකුණ අලගතා. ඉතින් ඒකත් මහා ලොකු දෙයක්. ඒක නිකන් හරියට මේ කවදාවත් ඇවිදපු නැති කෙනෙක් වගේ තමයි තේරෙන්නේ. අත් ඒක කරගෙන ඒක හුරු වේගෙන යනකොට ඒ සද්දේ සක්මන් කරනකොට ඕන සද්දේ යනවා. එතකොට බලනවා මේ සද්ද තියෙද්දි කොහොමද මේ සක්මන කරන්නේ? සද්ද නැතිකොට කොහොමද? ඒකට හිතවිලි එනවා, වේදනාව එනවා. ඒව තියෙද්දිම ඒක එකක් ඒ නිසා මේ ආනපාන වම දකුණ පැත්තක තියන්න යන එක නෙමෙයි කරන්න තියෙන්නේ. උනානම් කරන්න දෙයක් නැහැ. කරන්න පුළුවන් නම් ඒ තියෙද්දි කොහොමද කරන්න කියලා මූලික දේ වම දකුණ තමයි. නමුත් එතකොට මේ එන සද්ද වේදනා හිතුලි මම කියලා එන දේ නෙවෙයිනේ. ඒව ඇවිල්ලා මට බලපෑම් කරනවා නම් අර ජාම බේරගෙන වම දකුණ බේරන කොච්චරක් දුරට මෙවටත් එක්ක ගැටෙන්න තු ඉන්න පුළුවන්ද කියලා බලන එක තමයි කරන්නේ. එතකොට මේ පළවෙනි සිද්ධියේ තියෙන එකවර අරමුණු දෙක තුනක් යනකොට මොකද්ද කරන්න කියන එක. දෙවෙනි සිද්ධියේ ඉඳගෙන ඉන්නකොට කියනවා මම ආනාපාන කරගෙන ඉන්නකොට මට එකයි එකවරකට යන්න පුළුවන්. නමුත් ටික වෙලා ගිය පස්සේ වේදනාව දැනෙනවා. එතකොට මම කකුල ඉරියව්ව මාරු කරනවා වේදනාව තුනී කරගෙන ඊගාවට මම ආනාපානට යනවා කියන අදහසෙන්. ඉතින් එහෙම ගියාට පස්සේ ඒ යෝගාවචරය ආර්ථරි සංකීර්ණ අවස්ථා රාශියක් পায়ිනවා. එකක් තමයි ආනාපාන කරන ගමන් දරන්න බැරි වේදනාවක් වැවෙනවා. ඊට පස්සේ වේදනාවට චේතනාපූර්වකව ඉරියව් මාරු කරන්න තීන්දුව කරනවා. ඊට පස්සේ ඒක කටයුත්ත අර වගේ SMS දාලා කරනවා slowly mindfully silently කරනවා. කරලා ඉවරනට පස්සේ දැන් ආයශරයක් අරමුණට හිත දානවා. දාලා බලනවා අර නතර වෙච්ච තැන ඉඳලා ආනපනයයි ගන්න පුළුවන්ද? අරගෙන ගියාට පස්සේ අර කකුල වෙනස් කිරීමෙන් ඇතිවෙච්ච ස්පාසුවෙන් මට හොඳට ආනපානෙ කරන්න පුළුවන්ද කියලා එකවර තුන හතරක් බලනවා කියන එක නෙමෙයි තෙන්දි වෙන්නේ ජවනිකාවෙන් ජවනිකාවට වැඩ රාශකාරිය පොත් ලැබීමකින් යුක්තව කරන්න. මේක වුණා ඊට පස්සේ මේක වුණා ඊට පස්සේ මේක වුණා ඊට පස්සේ මේක වුණා දැන් ආය ආනපාන. ආ එතකොට තේරෙනවා අරකෙදි එකවර දෙකක් බලන එක පුරුදු වෙනවා මේකේ අරමුණෙන් අරමුණට ඉටියවෙනිකවට මාරු වුණාට සතිය කඩා ගන්න නැති වෙන්න යන්න බලනවා. මුලදි මේ දෙක දෙකක්. පහු වෙනකොට දෙකම එකට වෙනවා. ඒකවල විස්තර ගොඩක් බලන්නත් පුළුවන්. ජවනික රාශියක් බලන්න පුළුවන් තරමට යනවා. නමුත් ඒක ඒක පඬිතුකමකට ගන්න එපයි කියනවා. හැමදාම ආධුනිකයෙක් වගේ පටන් ගන්න කියනවා. හැමදාම පටන් ගන්නකොට දෙක තුනක් බලන්න හිතන්න යන්න එපා. එකකින්ම පටන් ගන්න ඕනේ. නැවතිල්ලම කරන්න ඕනේ. එතකොට ඉක්මනටම ওই මන්ත්‍රපට යන්න පුළුවන්. ඉතින් කොහොම හරි මේ එන කරදර හෝ එන වේදනා හෝ කිසිසේත්ම සතියට කරදරයක් නෙවෙයි සතිය පිහිටුවපු නිසා පමණක් දන්න ලාභයක් විතරයි. අනික් වෙලාට ඕවා සිද්ධ වෙනවා අපි දන්නේ නැහැ. දැන් සතිය පිහිටවපු නිසා ප්‍රමුද හිත ප්‍රණීත වෙච්ච නිසා පේනවා. ඒ නිසා මම කරදරයකට ගන්න එපා. කරදරේ එනවනම් ඒ වෙලාවට ඉරියව් පොඩ්ඩක් වෙනස් කරලා හෝ තුනී කරගන්න බලන්න බලලා ආයෙසරයක් ආනපානට දාන්න. වම දකුණ කරනකොට සද්දාවට කරදරයකට ගන්න එපා. සද්දේ තියෙද්දිත් මට වම දකුණ බලන්න පුළුවන්ද? හිතවිලි තියෙද්දිත් බලන්න පුළුවන්ද? ආදි වශයෙන් විත්නරක් කරගන්න වෙනුවට සෙනග ඉන්න පාරක වාහනයක් ගෙනියන මිනිසෙක් වගේ සෙනග ඉන්නවා කියලා නැතර කරන්න යන්න එපා වාහනේ. හප්ප ගන්න නැතුව යන්නේ එකයිදී. හැප්පුවොත් Taman ළඟ තියෙන වැරද්දක් අනතුරක් වළක්වා නොගැනීමේ වැරද්ද කියලා එකක් තියෙනවා. වැරද්ද එන්නේ ගම පාරේ යන මිනිහට නෙමෙයි. වාහනේ යන මිනිහට එන්නේ. ඒසාර Taman දැනගන්න ඕනේ හප්පන්න නැතුව යන්න. අන්නේ විදිහට කරගෙන යන්න. ඉතින් මේක මම මෙහෙම කිව්වට අත්දැකීමෙන්ම පුරුදු වෙලා එන්න ඕනේ. පින්වත් ස්වාමින්වහන්ස පරියංක භාවනාවේදී හසුන්ගෙන එම ඉරියව්ව අරමුණු කොට සිහිය පවත්වා ගන්නා කල්හිදීද ආනපාන සතියේදීද සිත පිටතට නොයා පවත්වා ගන්නේ නමුදු තද හිස රදයක් හා අතපය වේදනා හටගනි. වෙවිලීම් ඇති කරයි. මේට හේතු කවරේද? ඒ කියන්නේ අපේ හිත මේ කැලේ ඉන කුළුහරකා ගමට ගෙනල්ලා බැඳගත්තට පස්සේ ඌ අර මන්ද කඩාගෙන බෙල්ල කඩාන නටන්න හදනවනේ කැලේ ඉනකොට එම දඟලන්නේ නැහැ. ඒ නිසා මොනම දෙයකට හරි ශික්ෂණයකට ලක් කරපු ගමන් මිනිහා යකා වෙනවා. ඒක නිසා අපි තද බල ශික්ෂණය කරන්න යන්න එපා ඒ නිසා. සාමාන්‍ය ශික්ෂණයකට දාන්න එයාට දරා ගන්න පුළුවන්. ඒක මේ ශික්ෂණයට මගේ තියෙන අකමැත්ත තමයි විශේෂකක්කම කියන්නේ. එතන ඇඟ දඬු වෙනවා. දැඩි වෙනවා. ඒ නිසා කියනවා මේක ශික්ෂණයක් තමයි. හැබැයි Tamanට කන්න පුළුවන් ප්‍රමාණයෙන් කරගෙන යන්න හොඳට පටල වාඩි වෙලා ඉස්සලාම් බලන්න හැලු කරන්න ඇඟ. ලිහිච්ඡ ස්වරූපෙන් තියාගන්න. තියාගෙන බලන්න මේ පටන් ආරම්භක තේසේදී සහැල්ලු සමවර කරලා කොච්චර චිත්තක්ෂණ ගාන කොච්චර විනාඩි ගාන නැත්නම් කොච්චර මේ තප්පර ගාන නැත්නම් කොච්චර හුස්ම රැලි ගානක් මේ සහැල්ලුව තියනවද කියලා වැඩේට දාපු ගාම එක දඬු වෙලා එනවා. හරියට මන්ත්‍රේ මතුනට කපුව පරල වෙලා දඟලලා එන්න වගේ ඒ කියන්නේ දැඩි දැඩි හික්මීමකට ලක් කරලා ආයේ සහැල්ලුකරනද ලිහිච්ඡ ස්වරූපෙන් තියාගන්න තියාගෙන බලන්න මේ කොහොමලත් හුස්ම ගන්නවනේ ඉතින් ආයෝකට දැන් නටන්න දෙයක් නැහැ කියලා පුළුවන් තරම් කයේ සහයෝගය ඉල්ල ගන්න. ඒ දඬු වෙනකොට දඩ වෙනකොට මතක තියාගන්න ඒ පුඩිය තද වෙලා වැඩි. මිරිකලා අල්ලලා වැඩි. එතකොට පොඩ්ඩක් කරුණා කරලා මෛත්‍රී කරලා ඇඟට සහැල්ලු කරලා දෙන්න ඉගෙන ගන්න ඕනේ. ඒක ඔය මේ සුචරිත වාර්ධි ආයේගේ එවනත මේ දැඩි මතධාරී ආයේගේ හැටි තමයි වැඩක් කරන්න ගියාම බදාගෙන කරගන්න හදනවා. මිරිකණ්ඩ හදනවා. ආධුනික යෝගාචර සෑහෙන්න විඳවනවා මේකේ. පහුවෙනකොට තමයි ඒක තේරෙන්නේ. ඒක උදාහරණයක් වශයෙන් මම කියන කුළුමිහරකේ කතාවත් ඇත්ත. අපි බයිසිකල් එකක් පදින්න පුරුදු වෙනකොට ඒ බයිසිකල් එකේ නැගලා හැන්ඩල් එක අල්ලන්නේ හැන්ඩල් එකටත් වැඩිය හැන්ඩල් එක යකඩ අපේ අත් දෙක ඊටත් වැඩිය යකඩ කරගෙන අල්ලන්නේ. මේක දඬුවනකොට මිරිකුවා වගේ අල්ලගත්තාම හරවන්නවත් බෑ. ඒ තරම් අර බයිසිකල් එකේ දෙපැත්තට මේ දෙපැත්තෙන් ගන්න ගැම්ම එන්නේ අත් දෙකේ. අනිතික ඔක්කොම මැද ඉරේනේ තියෙන්නේ. ඉතින් එහාට මෙහාට යනකොට හැන්ඩල් එක තමයි මිරිකලා අල්ලන්නේ. නමුත් ඒක තියෙන්නේ සුකනම් මේ විදිහට. සුඛ නම් මේ ගතියක් එන්නේ. මිරිකලා අල්ලන්නේ. අත් දෙකේ කර ගැටේනවා හැන්ඩල් එක අල්ලනවා. හොඳට පුරුදුච්ච මිනිසයා අත් දෙකීම අල්ලන්නේ නැත්නම් එක අතින් අල්ලන්නේ ඕක. අත නිකන් තිබ්බත් ඇති. ඒ තරම් අර බයිසිකල් එක පුරුදු වෙනකොට මිරිකලා ඇල්ලුවට පුරුදු වෙලා බයිසිකල් එක හුරු වුණාට පස්සේ අත් දෙකම අතහැරලා යන්න පුළුවන්. ඇඟෙන් ගන්න පුළුවන් බයිසිකල් එක 60 මීටර නමලා නමුත් ආදුනිකයා මිරිකලා අල්ලනවා. ඉතින් ඒකට දොස් කියන්න එපා ඒක හැටි. නමුත් මතක තියාගන්න අපි දක්වන ප්‍රතික්‍රියාවක් ඒක අත්‍යවශ්‍ය දෙයක් නෙවෙයි සහැල්ලුවේ කරගෙන යන එක තමයි කරන්නේ. මේ මතුවෙන දේවල් මතක තියාගන්න කයෙන් දක්වන ප්‍රතික්‍රියා එයා හිටියේ වල්මීහරකෙක් වගේ කැලේ දැන් ගෙනල්ලා ගමක් මැද බැඳලා. ඉතින් එතකොට කරම් වරමන්ත කඩන්න නටනවා. හැබැයි ඉතින් ටික කාලයයි. මිනිස්සු උරු වුණාට පස්සේ කුළු ගතිය අරුණාට පස්සේ වැඩක් ගන්න පුළුවන්. ඒ නිසා ඒ ටික ඒ කුළු ගතිය පණිනකම් කරන වැඩ ටික සර්වචනන්සේ දේශනා කර තියෙන ජීවිතේ ප්‍රථම යාමේ කලුකෙස්ටිබියේදී භද්‍ර යවුණේ ඔටි කරගන්නයි වයසට ගියාට පස්සේ ලෙඩ වුණාට පස්සේ මේ මැරෙන්න කිට්ටුලව කරන්න ගියාට මේව ඇට කැඩෙන්න ගන්නවා. මේ මේ ඇඟ කීකරු නෑ ඒ වෙලාවට. ලුණු කැටේ වගේ. භද්‍ර යවුවනේ මේක කරගත්තනම් ශරීරය තමයි අන්තු කරගන්න පුළුවන්. නිසා භාවනා කරනවායි කියලා කියන්නේ මහ විශාල ශේෂ්ත්‍රයක්. මේ ශරීරයේ තේරුම් ගන්නවා විනයට ලක් කරපු ගමන් ශික්ෂණයට දාපු ගමන් මෙයා ප්‍රතික්‍රියා කරනවා. මෙයා කාමයට ගියොත්, ಜಾතිය භෝකන වැඩේට ගියොත් බොහොම දැහැල්ලුවෙන් වැඩේ කරනවා. ඒ නිසා බුදුජානක මේක ත්‍රිවිධ ශික්ෂාවක් විදිහට තමයි අපිට මේක දීලා තියෙන්නේ. නමුත් දැඩි ශික්ෂණයට යන්න එපා කියන එකයි මම කියන්නේ. ගෞරවනීය ස්වාමීන් වහන්ස මගේ මූල කර්මස්ථානයේ ආනපාන සතියයි. එහිදී මා හුස්ම ගන්නා විට එය නාසිකාග්‍රය ඔස් බිත්තියේ වැදෙන බවත් දැනේ. හුස්ම පිට කිරීමේදී නාස් කුහරයෙන් ඒවා විසිරී යයි. එය පිටවීමේදී වැදෙන තැන නොදෙනේ. හුස්ම මද සැහැල්ලු බවකින් පවතී. නමුත් වරක පසු පෙදෙස තද කරන්නාක් කරන්නාක් මෙන් දැනේ. එවිට මා දීර්ඝ හුස්මක් ගනිමි. එවිට එම තද ගතිය නැති වී යයි. සිතවිලිද වරින් වර පැමිණේ. එහෙත් ඒවාට අවධානය යොමු නොකොට හුස්මෙහි හිත පිහිටීමට උත්සාහ කරමි. කය ඊතා සැහැල්ලුයි. වේදනාවක් නොදෙනේ. එමෙන් අත්ල නිරුද්ධ වී යන ආකාරයක් හැඟේ. මේ ඔබ වහන්සේගෙන් උපදේශක් පතමි. තෙරුවන් සරණයි. ඔබ වහන්සේට නිරෝගී සුවයත් දීර්ඝායසත් පතමි. ඔය මර හුස්ම නිකන් පාලනය කරන්න ගියාම දිග හුස්මක් ගන්නවා වගේ තමාට හුස්ම එන්නේ සිවුම් වෙනා වගේ කියනට අර දිග හුස්ම ගන්නවා කියලා හිතුවට මේක ඇත්තටම යෝගාවචරය කරන එකක් නෙවෙයි ඒ ස්වභාවේ. හොඳට නිදා ගන්න බබෙක් දිහා බලන්න නිින්ද යාගෙන එනකොට එයා දිගට හුස්මක් කරන ආය නතර කරනවා. ආය ටිකක් ගිහලා දිගට හුස්මක් ගන්න නතර කරනවා. ඊයර අවශ්‍ය ඔක්සිජන් ප්‍රමාණය සංසන්දනය කරගන්නකොට ඒක පාට සුවාසයක් යනවා. ආය නතර කරනවා. ඒක තමන් කරන දෙයක් නෙවෙයි. සිද්ධ වෙන දෙයක්. ඒක අර tempat වීමකට එහෙම නැත්නම් කුලප්ප වීමකට සූදානම් වෙනවා. ඒ නිසා මේක දිහා බලන්නේ මම කරන දෙයක්ද නැත්නම් මට වෙන දෙයක්ද නැත්නම් සචේතනිකව කරන දෙයක්ද අචේතනිකව කරන දෙයක්ද කියලා බලන්න බැලුවොත් තමයි දෙන්නේ මේ ඇඟ කරගන්න දේවල් තමන් කරගන්නවා මිස මම ඇඟිලි ගැහුවේ නැත්නම් එයා හරියටම දන්නව කරගන්න ඕන දේ. මම ඇඟිලි ගැහුවොත් තමයි උතන ලෙඩක් එන්නේ. අවුලක් එන්නේ. මේ ශරීරය දන්නවා අවුරුදු ලක්ෂ 400ක ඉතිහාසයක් මේ ශරීරයේ තියෙන මිනිස්සුගේ ශරීරය තුල. එකක් ලබන්න ලේසි නෑ. ඒ නිසා මේ ශරීරයට උෂ්ණක් දෙන්න එයා දන්නව කරන්න ඕන දේ. සීතලක් දෙන්න එයා දන්නව කරන්න ඕන දේ. බඩගින්නක් දෙන්න එයා දන්නව කරන්න ඕන දේ. බඩ පුරවලා දාන්න එයා දන්නව කරන්න ඕන දේ. මේක මේ අපේ දැනුම කිට්ටු කරපු ගමන් අපි ඉතින් හතර සිලකට රවුම් කුණ්‍යක් ගහන්න හදනවා වගේ අවුලක්. ඒ නිසා බලන්නේ සුවාසයක් වගේ යන දීර්ඝ හුස්ම හිතලා ගන්න එකක්ද නැත්නම් ගැනෙන එකක්ද කියලා බැලුවොත් ඒක බොහෝ විට ගැනෙන දේ ගත්තයි කියලා අපි පටලවා ගන්නවා. ඒ කියන්නේ සතියේ අඩුපාඩුකටත් වඩා අර ඕනට වැඩිය උනන්දු මනස නිසා කරන දේ කෙරෙන දේ කියලා හිතා ගන්නවා. කෙරෙන දේ කරන දේ කියලා හිතා ගන්නවා. සකර්මක භාවය අකර්මක කියලා දා ගන්නවා. මේක තමයි අපේ භාෂාවේ තියෙන ප්‍රධානම දෝෂේ. භාෂාවක තියෙනවා සකර්මක සහ අකර්මක කියලා මේ විදි දෙකක් අකර්මක භාෂාව හරිම කාව්‍යයි. සකර්මක භාෂාව විධාන කරන සුළුයි කටකරෝසනයි. ඉතින් මේ අකර්මක දේ සකර්මක දේ වෙන් කරන්න ලියන බැරි මනුස්සයාට රචනයක් ලියාගන්න තේරෙන්නේ නැහැ. එයා මම කරාද කියලා දන්නෙත් නැහැ, කෙරුණාද කියලා දන්නෙත් නැහැ. මම බැලුවත් දන්නෙත් නැහැ, මට පෙන්නුවත් දන්නෙත් නැහැ. මම ඇහුවත් දන්නෙත් නැහැ, මට ඇහුණත් දන්නෙත් නැහැ. භාවනා කරන එකනට එහෙම බෑ. භාවනා කරන එක ඒක පොඩ්ඩක් විස්තර වශයෙන් කියන්න ඕනේ මම ආනාපාන කරන සද්දයක් ඇහුණද නැත්තම් මම මේකට කණ යොමලා ඇහුවද කියලා. එහෙම නැත්නම් හුස්මක් ගත්තද නැත්තම් හුස්මක් ගෑනුණද කියලා ආන්න එකට යොමු කරලා බලන්න. එතකොට තවත් සතිය වැඩි වෙනවා. එතකොට ඔයගේ ගොඩාක් අපි හිතන්නේ නැති දේවල් ශරීරයේ සිද්ධ වෙනවා. ඒවා සියල්ලගෙම අනිත්‍යතාවය තමයි ඔප්පු ඒ නිසා යන විදිය හොඳයි. දැඩි කරන්න යන්න එපා. මම කරා කියලා වගේ කීම අයිතිවාසිකම ගන්නත් එපා. වෙන දේ වෙන හැටියට යොදලා හැබැයි අතික්ෂණ බැලීමක් අවශ්‍යයි. අප්‍රමාද බැලීමක් අවශ්‍යයි. එතකොට තවතරතුරු ගොඩාක් එන්න පටන් ගන්නවා. ගෞරවනීය ස්වාමින් වහන්සේ ආනපාන සති භාවනාව ආස්වාස ප්‍රාස්වාස හුස්ම තුල එක දිගට සිහිය පිහිට විය නොහැක විනාඩි ගණනකින් හුස්ම තුල සිත රැඳුනද විනාඩි 10ක් 15ක්වත් කාලයක් එය නොපවති විසුරුණු සිත විවිධ සිතිවිලි මවයි විසුරුණු සිත සංසුන් කරගන්නේ කෙසේද ඒකට කරන්න තියෙන අර පිහිටන වෙලාවේ ආනාපානී නැත්නම් තප්පරයක් හරි ගමන විනාඩියක් හරි ඒකෙදී ආනාපාන වශයෙන් දකින්න විස්තර වැඩි වශයෙන් බලන්න. ලං වෙලා බලන්න. උත්සන්න කළ බලන්න ආස්වාදයෙන් ප්‍රසවාසය වෙනස් වෙන්නේ කොහොමද? ආස්වාදයේ මුලින් මැද වෙනස් වෙන්නේ කොහොමද? මැදින් අග වෙනස් වෙන්නේ කොහොමද කියලා. එතකොට අර පේන ආස්වාස ටිකේ ප්‍රසවාස ටිකේ විස්තර වැඩියෙන් බලන්න බලන්න හිත පිට යන එක පුදුමාකාර විදිහට අඩු වෙන්න පටන් ගන්නවා. පිට යන එක ගැන කරදර වෙන්න වෙන්න ආනාපානෙමුත් හිත දුවනවා අකුසල් රැස් වෙනවා. කෙලස් වලට බරයි. පේන ආස්වාසේ විස්තර මොනම දෙයක්වත් මේ රචනයේ ලියලා නැහැ. ඒක තමයි දෝෂේ. ඒ නිසා ආනාපානෙ පේන වෙලාවේදී ඒක ව්‍යංජන අනු ව්‍යංජන වශයෙන් අංග ප්‍රත්‍යංග වශයෙන් සියලු විස්තර බලන්න ගියොත් වැඩි වේලාවක් හිතක් තියෙයි. හිතවිලි එකත් අඩු වෙයි. ආනාපානෙ ගැන ගොඩාක් තොරතුරු තමයි ලැබෙන්නේ. ඒ නිසා ඒක කමඨාන් වාර්තාව ලියනකොට දෙන මූලිකම උපදේශය තමයි හැම වෙලාවෙම ආනපානේ පේන්නේ පේන වෙලාවේ පුළුවන් තරම් තොරතුරු බලන්න. ඒ තොරතුරු පුළුවන් තරම් වාර්තාවට අතු කරන්න. එතකොට හිත පිට යෑම සාපේක්ෂව අඩු වෙන්න පටන් ගන්නවා. අවසරයි ස්වාමින් වහන්සේ ආනපන සාති කර්මස්ථානය තුල සිත පවත්වාගෙන සිටින විට ඊතා ඉක්මනින් ඒ හරහා සිත ඒකාග්‍රතාවයට පත්වේ. ඒ අවස්ථාවේදී සිත ගැඹුරු නින්දක සිටිනවා හා සමාන තත්ත්වයක් දැනේ. සිත කය නොදැනීමටපත් වේ. මේ ස්වභාවය පැය භාගයක් පමණ පවතින අතර නැවත සිත පියවි ස්වභාවයට පත්වන බව දැනේ. නැවතද සිත එම කර්මස්ථානයේ පිහිටා සිටින විට කයෙහි කම්පන චංචල ස්වභාවයන් ප්‍රකට වේ. ශරීරයේ ඇතුළත සමහා මස් ඇට අතර විඳින් විඳින්නාක් වැනිද ගැහෙන ස්වභාවයේද තද වේදනාවත් සමග දැනේ. එවන් අවස්ථාවල දැනෙන තද වේදනාවන් නිසා ආනපාන සති අරමුණේ සිත පිහිටා ගැනීමට අපහසු වේ. කරුණාවෙන් මේ පහදා දෙන්න. පින් සිද්ධ වේ. ඔය කොට අර ආනපාන පේනකොට මේ ශරීරයේ අන්තංගොලේ පේන බොහොම තියුණුව දැනෙන දේවල් නිසා Tamange සතිය වැඩි වෙනවද නැත්නම් සතිය කැඩෙනවද කියන ප්‍රශ්නට උත්තර දෙන්න කැමතිද මේ ලියුම් කාර්යය හෝ ලියුම් කාර්යය? එතකොට ඒකේ උත්තරේ තියෙනවා. මේ විදිහට දැනෙනකොට ඒක සතියට බාධාවත්ද එහෙම නැත්නම් සතිය නිසා ඇතිවෙච්ච තීක්ෂණ භාවයක්ද කියන එක ඇහුවොත් මොකද කියන්නේ? කැමැතිද මේ කීපෙකන අත උසන්නේ? ඒකෙන් තමයි උත්තරේ දෙන්නේ. ඒක තමයි අපි මේක සාමිනස් අවසරයි මේ එහෙම වේදනාව දැනෙනකොට සමහර වෙලාවට අරමුණේ කියන්නේ වේදනාවට තමයි තදට හිත යන්නේ. හරි ඒතර ඒ තදට හිත යෑම සතියේ වැඩිවීමක්ද අඩුවීමක්ද කියලා මං අහන්නේ. සත්‍ය තදට දැනෙනවා. දැනෙනවා සත්‍ය තියෙන බව දැනෙනවා සයන්ස්. මං අහන උත්තරේ වටෙන් ගහලා අහන්නේ මම. මේ විදිහට තදින් දැනීම සතියට සාධකයක්ද බාධකයක්ද කියන්නේ. බාධාවක් වෙන්නේ නැහැ දැනීම කියන්නේ. ඒක කියවෙන්නේ නැහැ. වටේ මට මං අහන්නේ මේක උන්ට දැන් දන්නවා මේ අස්පනා මේ පුපුරු ගහන වේදනාවක ඉන්නේ. මේ ආනපනේ බලන්න ඕන. එතකොට මේ අර කීතු කන ඒ කීස් කන මේ වේදනාව සතියට සාධකයක්ද බාධකයක්ද? සමහර වෙලාවට සයන්හන්සේ වේදනාවට තදට හිත යනවා. එතකොට බාධාවක් බාධාවක් වෙනවා කියලා දෙන්නේ. නෑ බාධාවක් වෙන්නේ හොඳට හිත යනවනම් වර්තමාන වෙන දෙයක් නෑ. ඒකනේ සතිය කියන්නේ. ආනාපානෙ නෙවෙයි. ඒක වෙනම කතාවක්. වේදනාව. ඔව් ඒ වුණාට වේදනාවට විහිං සතිය තියුණු කරලා පෙන්නන්න. නමුත් අපි ආනාපාන තියෙන අතිරේක ප්‍රේම නිසා ආනාපානෙන් ගිලිහෙනවනේ. එතකොට වේදනාවට යනවනේ. වේදනාව නමුත් මේක සතිය වැඩිවීමක් කියලා බැලුවොත් මොකද කියන්නේ? මේ තමයි සතිය බලනකොට අපිට ශරීරයේ වෙනදා නොදැනෙච්ච වේදනා වැඩෙන්න පටන් ගන්නවා. දැනෙන්න පටන් ගන්නවා. මේක ඇම්ප්ලිෆයි වෙන්න පටන් ගන්නවා. ඒක සතිය නිසා ප්‍රනීත වීම නිසා වෙච්ච එකක්. හැබැයි එතකොට අර අපේ මූල කර්මස්ථානේ නෙවෙයි හිත තියෙන්නේ. මේක ගෙවිලා යනවා. මේක බොරුවක් නෙවෙයි. මේ හිතුමනාවක් නෙවෙයි. මේ මායාවක් නෙවෙයි. එනිසා මේක සතිය වැඩිවීම නිසා ඇතිවෙච්ච ප්‍රතිඵලයක්. ප්‍රතිපදාවේ දියුණුවක්. නිසා මේක ප්‍රතික්ෂේප කරන්නේ නැතුව දැන් මගේ හිතේ මේ ඉස්සලාන පාණ්ඩ අපි මානසිකාර යොදෝදා බලන්න එපා සතිය පිටවන්න. දැන් මේක ඉබේ යෙදෙනවා. ඉබේ යෙදෙලා සතියක් දිනු සතියකට ලෑස් වෙනවා. ඒ නිසා මේකටත් වැඩි වේදනාවක් එනවා නම් මේකටත් වැඩි සතිය ගලවලා පැත්තකට දාන්න බැරි තරම් ගෙට කෙවලිනවා. ආන්නේ විදිහට මේක ආනාපානෙන් නෙවෙයි. ඒකයි මම අර මුලින්ම කතාවන කිව්වේ සැකනම් විතරක් ආනපානේ පේන සුරින් තියාගන්න. සැක නැතුව અભීතව යන්න පුළුවන් නම් විශ්වසනීය විදියට මේ පේන දැනෙන අස්පනා පිට මේ පෙන්නට හදන දේ විශාල දියුණුවකට සූදානම් වෙන්න. නමුත් ඒ දන්නේ යෝගාවචරය අනේ ආනපනින් හිත ගන්නවා සතිය කරන ආදි වශයෙන් මේ සතිය උත්කෘෂ්ඨ ක්‍රියාවට චෝදනා එල්ල කරනවා. ඒක චෝදනා එල්ල කරන වෙනුවට මේ සතිය නිසා වෙච්ච දෙයක් ප්‍රනීත භාවය නිසා වෙච්ච දෙයක් වෙනදත් උනා මම දන්නේ දැන් මුණා දන්නවා. ආනාපානෙ නෙවෙයි. නැත්නම් ආනාපාන සතිය නෙවෙයි. හැබැයි සතිය කියලා මේකට සාදර වෙලා බලන්න භාවනා දියුනේ කෙලවරක් නැහැ. ඒ නිසා ඒක භාවනා කරන්නගෙන යනකොට සූදානම් මනසේ යන්න ඕනේ. ස්වභාව සිද්ධියක් නම් ඉදිරිපත් වෙලා තියෙන්නේ මොන විදියකින්වත් සැක කරන්නත් එපා, අව탁සිරු කරන්නත් එපා. ඒක නැවත නැවත කරනකොට අනුපස්සනාව වෙනවා. එතකොට තේරෙනවා ආනාපානෙන් කෙනෙන්ට වැඩි වෙලා ඉවරයි. දැන් භාවනාව කායනුපස්සනාව ඉඳලා වේදනානුපස්සනාවට දාන්න හදාන්න. එහෙම කිව්වම තේරෙනවද? ආ ඉතින් දැන් ඕකට බය වෙලා ආය කායනුපස්සනාව ඇදලා ගත්තොත් ඒක යෝගාවචරය විසින් කරන හරියාදුවක්. හරියාදු කරන්න එපා. භාවනාවට යන්න දෙන සැකනම් විතරක් දාන්න කායනුපස්සනාව. සැක නැහෙනේ සරුංගලේ නූල් අල්ලපු වෙලාවේ නූල් දීලා යවා ගන්න එකයි තියෙන්නේ උඩ. පින්වත් ස්වාමීන් වහන්ස ආනපාන සති භාවනාව වඩන විටදී මගේ සිරුරෙහි පපුව කොටස රිදෙන පටන් ගත්තා. ඒ වගේ ආනපාන සති භාවනාව වඩන විටදී මගේ චිත්තය වෙනත් කරුණු ඔස්සේ ගමන් කරන්නට විය. ඒ වෙනස් වීම නැවත ආනපාන සතියට මම හරවගත්ෙමි. එහෙම වෙනස් වෙමින් පැවතුනේය. සක්මන් භාවනා කරන විටදී මගේ ඡායාවක් නිසා වෙනත් වෙනස් වන්නට විය. ඒ වගේම මගේ පාද දෙකද වෙවුලන්නට පටන් ගත්තේ. මම සුළු වේලාවක් වාඩි වී නැවතත් සක්මන් භාවනාවේ යෙදුනි. එම එහෙම ක්‍රමක්‍රමයෙන් වෙනස් වෙමින් පැවතුණි. පූජනීය ස්වාමින් වහන්ස. එහෙම සිදුවන්නේ ඇයිදැයි අපට කියා දෙන්න. නෑ ඒක ඇත්තටම ඒක මේ වෙනදී ඇත්තනම් වෙනස් වීම නම් ඒක තමයි භවනා ප්‍රතිඵලය. ඇයි කියලා අහන්නේ ඒකට විරෝධ ප්‍රකාශ කිරීම. ඒකට අරියාදුවක්. ඒකේ භාවනාවට බාධාවක්. නිසා ඇයි කියන ප්‍රශ්නේ හැම වෙලාවෙම නාස්තික ප්‍රශ්නයක්. වෙන්න ඕන දේ වෙන්නේ අපිට ඇයි කියලා හුවයි කියලා තියවඩන්න එක වෙලත් ඉවරයි. වැඩක් නැහැ. මේක වෙනදී ඒක ප්‍රත්‍යක්ෂයේ ඒක ඇත්තටම හේතුඵල ධර්මයෙන් හටගත් එකක්ද කියලා බලන්න උනානම් බලන කොච්චර වේගයෙන් වෙනස් වෙනවද කියලා මේ තිබුණ එකනට වගවීමකින් තොරව වහාම වෙනත් ඉරියව්වකට යනවා. වෙනත් දේවල් වෙනවා. නමුත් හිත සතිය කැඩෙන්න ඕනකම නැහැ. තුනක් කැඩෙන්නේ. සද්ධාව කැඩෙන්න ඕනකමක් නැහැ. සීලය කැඩෙන්න ඕනකමක් නැහැ. සතිය කැඩෙන්න ඕනකමක් නැහැ. ඇයි කියලා අහපු ගමන් ওই තුනම කැඩෙනවා. ඇයි කියලා අහන සැකේමයි සද්ධාවේ අනෙක් පැත්ත. Taman මේ කරන යන දේ පිළිබඳව සීල පිළිබඳ සැකයි. සතියක් නැහැ. ඒ ඒකේ ප්‍රශ්න අවශ්‍ය නැහැ. සිදු වෙන දේ ඇත්ත වශයෙන්ම සිදු වෙන දෙයක් නම් ඒක එකිනෙකට කිසිම වගවීමකින් තොරව වෙනස් වෙනවනම් ශීඝ්‍ර ප්‍රගමණයකට යන්න හදන්නේ. ඇයි කියලා අහන්න එපා. මේක දිගට බාධා නොකර වෙන්න දෙන එකයි තියෙන්නේ. තෙරුවන් සරණයි. පරියංක භාවනා සිද්ධ කරන විට මගේ කකුල් හිරිවැටේ. ඒ වගේම කකුල් වෙවුලන ස්වභාවයක්ද පවතී. ශරීරයේ ඍජුව තබා සිටනා විට එය හැකිලෙති. මේ වන දේවල් නිසා භාවනා කිරීමට අපහසුය. ඒ සඳහා සුදුසු උපදේශක් දුන මැනවි. තෙරුවන් සරණයි. මේ ප්‍රශ්න තුනම එක වගේ. මේව භාවනා නිසා අපි දැනගත්ත අස්පනා අපිට කරුණා මේ වළක්කන එක නෙවෙයි භාවනා කියන්නේ අපේ ශරීරය කියන්නේ මේ වගේ අපිට ඕනකට වැඩ කරන එකක් නෙවෙයි. යා තුළ নানা ප්‍රකාර අකමැති දේවල් සිද්ධ වෙනවා. මේ තියෙද්දිත් විශ්වාසය කඩා ගන්න නැතුව සීලය කඩා ගන්න නැතුව සතිය කඩා ගන්න නැතුව යන එක මිසක්ක මේව නැතර කරන්න යන්න එපා. නැතර කරන්න ගියොත් නැතර කරන්න බලුවන්. මැරෙන්න ඕන. පවුනේදී මරණේ නැත්නම් මටත් ඒ වැඩේ කරතයි. ඕන නැතර කළද ටක් ගන්න නැතර කරතයි. බල්ලෙකුට කරන්න තියෙනවා නම් කියන්නේ මැග්නීසියම් සල්ෆේට් ඉන්ජෙක්ෂන් එකක් දෙන එකයි. දින 7 10ක්ද ගොඩ ගන්න එම් ඉවරයි. එතකොට දඟලන්නේ ආයෙ දඟලීලි මොකුත් නැහැ. හොඳට භාවනා කරතයි. ඉලාවිලාදී ඉතින් මොකක්වත් කෙරෙන්නේ නැහැ. ඒ නිසා මේ මේ පේන්නේ භාවනා නිසා කියලා හිතාගන්න. මේ සතිය පිහිටුවාට පස්සේ පේන දෙයක්. ඒ නිසා මේක දියුණුවක ලකුණක්. මේකට තවත් යන්න ආරින්. මගේ කය මට ඕන විදිහට හිටින්නේ නැහැ. ඒක වේගුලනවා, දඟලනවා, කැමැති දේ කරන්න බෑ. අනාත්මයි. ඒක පේනකොට අකුල් හෙලන්නේ නැතුව දිගට කරන්නයි ධෛර්ය කරන්න ඕනේ. එම ධෛර්ය වේවා කියලා ප්‍රාර්ථනා කරලා අපි යන් ඊගාව ප්‍රශ්නෙට. තෙරුවන් සරණයි. සක්මන් භාවනා කිරීමේදී පළමුව මම සක්මන් මළුවේ විනාඩි 3ක් පමණ එහාට මෙහාට ගමන් කළා. එවිට දකුණ පාදයේ සහ කකුල තරමක් රිදුණා. එහෙත් මම භාවනා අත්හැරියේ නැත. විනාඩි 3කට පසුව පෙරට වඩා සෙමෙන් වම් පාදය තබන බවක් සමග තබමින් යන්නද දකුණු පාදය තබනවත් සමගම තබමින් යන්නද සිතින් සිතමින් සක්මන් කෙලෙමි. එවිට සිත කොහෙත්ම ගියේ නැත. සිතට සිතුවිලි ආවේද නැත. එහෙත් දකුණු කකුලේ වේදනාව පවතී. වම් පාදය සහ දකුණු පාදය තබන විට එයට අවධානය යෙදවිය. පසුව ඔසවමින් ගෙන යමින් තබමි යනුවෙන් සිතෙන් සිතමින් සක්මන් කෙලිමි. එවිට ඔළුව කැරකිවිල්ලක් ආවේ. ඊතා තදට ආවේ. මම සමාධියේහිම සිටියේ. පසුව සක්මන් මද වේලාවක් කළ පසු භාවනාවෙන් ඉවත් වී සිත එක්තැන් කර ගැනීමේ වෙනස් භාවනාවක යෙදුනි. පසුව නැවතත් සක්මන් භාවනාවට යොමු විය. එවිටද කකුලේ වේදනාව තිබුණි. පසුවද භාවනා පෙරගෙන යන විටද ඔළුව වේදනාවෙන් ඔළුවේ වේදනාවක් ආවේ. පසුව භාවනාවට නැවතත් විය. ඔළුව කැරකෙවිල්ල කෙසේ නමුත් ඒවා කළ අනිත් අනිත් භාවනා වලට වඩා සක්මන් භාවනාවේදී සිත ඊතා හොඳට සමාධි විය. ආනපාන සති භාවනාව සිහි ආනපාන සිහි ආනපාන සිහි භාවනාව කිරීමේදී මුල කොටසෙහි හුස්ම අවධානය ඊතා හොඳට යොමු විය. පසුව සිතවිලි ආකල සිත වෙන තකට යොමු විය. විනාඩි දෙකක් පමණ එය සිදුවිය. පසුව නැවතත් හුස්මට අවධානය යොමු විය. ටික වේලාවක් කල විට ඔළුවේ වේදනාවක් හටගත්තා. එවිට භාවනාවෙන් ඉක්ම විය. ඉවත් විය. තවත් දුරටත් යර ආනපන සතිය හෝ සක්මන් කරනකොට සක්මන්ට අදාළ ආනපන සතිය අදාළ තව තව තොරතුරු අහුලන්න යන්නේ මේකේ හිතනවා කියලා තියෙන හිතනවා කියන්නේ මේකට කියන්නේ මෙනෙහි කරනවායි කියලා මෙනෙහි කරනකොට ඒ තොරතුරු අහුලන්න යනකොට වැඩි වැඩියෙන් තොරතුරු එනවනම් ওই තන ඉස එකක් උන් කියනවා එච්චර මහා ලොකු දේවල් නෙවෙයි ඒවත් තියෙද්දිත් භාවනා කරගෙන යන්න පුළුවන් බව තේරෙයි නමුත් ඒ ආස්වාද ප්‍රසවාසයේ සහ වම් දකුණේ තොරතුරු ඇහිලීමේ තව දක්ෂකම දිනු කරන්න දිනු කරනකොට මේවා නිකම්ම අවචාවට යනවා නොදෙනී ගිහිල්ලා තොරතුරු ගොඩාක් Tamanට ලැබෙන්න පටන් ගන්නවා ඒක තමයි අපි කමඨහන් සාක අනුග්‍රහිතෙන් අපි කරන්නේ. ඉතින් මේ වார்த்தාවේ තව මේ පැත්ත තව අඩුයි. අනික් සැරේ බලනකොට හිතේ තන තියෙන ඉසේකක්ම තියෙ ප්‍රශ්න නැහැ. වම දකුණේ සහ ආස්වාද ප්‍රසවාසයේ වැඩි වැඩි තොරතුරු අහුලා ගන්න අසුලෝ කරගෙන යන්න. එතකොට ওই ප්‍රශ්නෙට අනියමාර්ථයෙන් උත්තරයක් හම්බෙනවා. ගෞරවනීය ස්වාමින් වහන්සේ මා මේ ස්ථානයේ භාවනා කරන තුන්වෙනි වාරයයි. ආනපාන සතිය උපරිම එක දිගට වාර 7ක් 8ක් පමණ මෙනෙහි කළ හැකිය. බොහෝ විට සිතවිලි ඔස්සේ සිත පිටව යයි. හඳුනාගත් වහා වහාම සනිකව මූලික අරමුණට සිත ඉබේම පැමිණේ. ආස්වාසය හා ප්‍රාස්වාසය නාස්පුඩු දෙක තුලින් ගමන් කළද වැඩිපුර වදින්නේ මැද බිත්තියේ වම් පැත්තේ. ආස්වාසය සීතල ලෙසත් නාස් බිත්තිය මත ඇති කරන උඩුකුරු තෙරපුමක් ලෙසත් දැනේ. ප්‍රාශ්වාසයේ තරම් උණුසුම් තරමක් උණුසුම් ලෙසත් නාස් බිත්තිය මත ඇති කරන යටිකුරු තෙරපුමක් ලෙසත් දැනේ. පරියංකය ආරම්භයේදී ශරීරයට සිත යොමු කළ විට දැනෙන්නේ උඩුකය පුරා පවතින හෘද ස්පන්දනයයි. මුළු උඩුකයම එම රිද්මය ගැහිමින් පවති. ඒ අතර ආනපාන සතියට සිත යොමු යව් විට එම හුස්ම ධාරාවන්ද එම රිද්මයට නාලියමින් එහා මෙහා ගමන් කරන අවස්ථා පර්යංකයේ ආරම්භයේදී පමණක් නොව ඉහත සඳහන් සනික ඉහත සඳහන් ලක්ෂණ දකින අතර මැදදිද නිරීක්ෂණය විය. බාහිර සද්දවලින් ආනපාන සතියට බාධාවක් බාධාවන් අඩුය. ඒවා පසුබිමෙන් ඇහෙද්දී පවා ආනපාන ආනපානයේ විස්තර හොඳින් පෙනේ. සක්මන උපරිම එක දිගට වාර 8ක් 10ක් පමණ මෙනෙහි කරගත හැක. වමහා දකුණ පොළවේ මත ගැටෙන ආකාරය ගැන සිහිය පිහිටුවීම විළුඹේ සිට මහපට ඇඟිලි තුඩු දක්වා වැලි කැට එකිනෙක තෙරපීගෙන යන ආකාරය සමහර වැලි කැටවලින් පතුලේ කුඩා කුඩා ස්ථානවල වේදනා ඇති කරන ආකාරයත් වැලිවල තෙරපෙන ගතිය දැනෙන තැන්වලදී මතුවන පිළිකුල් සහගත සිතවිලිත් නිරීක්ෂණය කළෙමි. එදිනෙදා කටයුතු අතීතයට සාපේක්ෂව තරමක් දුරට සැලසුම් සහගතව එදිනෙදා වැඩ සිදු කිරීමට සිහිය පිහිටුවා ගත හැකි විය. පොදුවේ සිත බාහිර ශබ්ද වේදනා සිතවිලි වලට ගිය අවස්ථාවවලදී තදබල මෙනෙහි කිරීමකින් තොරවම මූලික අරමුණ හෝ කරමින් සිටින කටයුතු වලට සිත ඉබේ පැමිණේ. ඊට පස්සේ වඩා ඊයට වඩා අද දින මූලික අරමුණට සිහිය පැවැත්විය හැකි වාර ගණන වාර ගණන් සමීපව නිරීක්ෂණය කිරීමත් මූලික අරමුණේ තොරතුරු රාශියක් එකතු කර ගැනීමෙන් එකතු කර ගැනීමට හැකි යාවක් ලැබුණි. ඔබ වහන්සේට නිදුක් රෝගී දීර්ඝායුෂ වේවා. ඒ අවසාන වාක්‍යය තව තව වර්ණගන්න. ඒතරතුරු වැඩි වැඩියෙන් ලැබෙන එක තමයි භවනා දියුණුව කියලා කියන්නේ. ඒක පුළුවන් තරම් වාතාවරණයට දාන්න. හැකි තාක් ඒතරතුරු වැඩිවීම සඳහා කුමක් කළ යුතුද? ඒ දේ කරන එක තමයි අනුග්‍රහය කියලා කියන්නේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ දෙපා නමද නමදමි පිම්බීම ගොරෝසුවට තද ගතියෙන් යුක්තව ඉහළට ඇදෙන ගතිය දැනෙනවා හැකිලීම ක්‍රමයෙන් බැසගෙන යන ආකාරයට වැටහෙනවා පිම්බීම සිවුම් වී මද වී ඉහළට ඇදෙන බවත් හැකිලීම සැහැල්ලු වී බුරුලෙන් පහළට බැසගෙන යන බවත් වැටහෙනවා. පිම්බීම ඊතා සියුම් නූලක් වගේ මැද සීතල ගතියත් ගතියෙන් යුක්තව හිමින් ඉහළට ඇදීගෙන ඇදෙන ගතිය දැනෙනවා. හැකිලීම ඊතා සියුම්ව තදට තිබුණු දෙයක් බුරුල් වී යන ආකාරය වැටහෙනවා. කොයි තොරතුරු හොඳයි. ඒ වගේම ලක්මනිත් ඉදිනත වැඩවලදී දකින් දකින් අරමුණේ ඒ ලක්ෂණ ස්වභාව ලක්ෂණ දකින්න ගතියට ගියා නම් ඒ භවනා ගැම්ම අල්ලන්න ලෑස්ති වෙන්නේ. ඒ නිසා සටහනක් කෙටියෙන් හරි දාන්න සපරියන්කේ වගේම සක්මණේ සටහනොත් වාර්තාවට ඇතුල් කරන්න දීලා තියෙන ටික හොඳයි. පින්වත් ස්වාමින් වහන්සේ ආදුනික ආදුනිකයෙක්මි ගෞරවනීය ස්වාමින් වහන්සේ ආනපානසති භාවනාවේදී මම මෙතන සිටිමි. සතියෙන් බලා සිටිද්දී ඉබේ වැටහෙන අවස්ථා ප්‍රාස්වාස අවස්ථා ඉබේ වැටහෙන ආස්වාස ප්‍රාස්වාසයේ දෙසට සිත යොමු කෙලිමි. මුළු නාස් කුහරයේ දකුණු සියුම් ලෙස ආස්වාස ප්‍රාස්වාසයේ ස්පර්ශ වුණා. අවස් ආස්වාසය සිසිල් හා දිග බවත් ප්‍රාස්වාසයේ කෙටි හා රස්නේ බවක් දැනුණා. මද වේලාවකින් විනාඩි 10කින් පමණ ආස්වාස ප්‍රාස්වාස වෙන වේගයේ වැඩි බව දැනුණා. ඉන්දිකටු තුඩක් මෙන් ස්පර්ශවන බව දැනුණා. තවත් වේලාවක එම දෙස බලා සිටින විට සියුම් ලෙසත් කෙටි ලෙසත් ස්පර්ශවන බව දැනුණා. තවත් ටික වේලාවක් බලා සිටීමට විට ඔළුව හරියෙන් ඉහළට ඇදෙන යාමක් දැනුණා. මම හුස්ම රැල්ල ස්පර්ශ වන ආකාරයටම බලා සිටියෙමි. ඔළුව ගැහෙනවා, වෙවුලනවා වගේ මද වශයෙන් දැනුණා. මම හුස්ම රැල්ල දෙස බලා සිටියේය. ඔළුව ඔලු කට්ට ගැලවෙන්න වගේ වේදනාවක් දැනුණා. තව දුරටත් හුස්ම රැල්ලේ ස්පර්ශය දෙස බලා සිටියෙමි. ටික වේලාවකින් කකුලේ කෙන්ඩා පෙදෙස රිදෙන්න ගත්තා. වේදනාව වැඩි වන විට මම හිමින් සීරුවේ ඉරියව්ව බුරුල් කරා. දිගටම වරින් වර සිතවිලිත් මදක් මදින් මද ආවා. ඒ මේ ස්ථානයට එන්නට මට උදව් කළ මෙහෙණින් වහන්සේලා ගුරු මෙහෙණින් වහන්සේලාගෙන් අවසරගත් ආකාරය වගේ දේ ආකාරය අවසරගත් ආකාරය වගේ දේවල් සියුම් ලෙස හුස්ම රැල්ල ස්පර්ශ වෙන ආකාරය තව දුරටත් බලා සිටීමේදී පැයකුත් ඉක්ුත් වුණා. ස්වාමින් වහන්සේ බාහිර ශබ්ද සිතිවිලි මට බාධාවක් වුණේ නැහැ. සක්මන් භාවනාවේදී පාදයේ පොළවහා ස්පර්ශ වීමේදී සීතල බවක් ඔසවන විට රස්නේ බවක් දැනුණා. ඔසවන ගෙන යන තබන බව සතියෙන් බලා සිටියා. දන හිසේ වේදනාවක් දැවුණා. තවත් ටික වේලාවකින් වලලු කර හන්දියෙන් වේදනාවක් දැවුණා. දිගටම සක්මන් කළා. වරින් වර සිතවිලි ආවා. දානෙට යන විට වළඳන විට ආපසු එන විට ඒ බව දැන ගත්තා. පිරිසුදු කරන විට සතියෙන් ඒ බව බලා සිටියා. අනෙක් අවස්ථාවල සතියෙන් වරින් වර සතිය වරින් වර නැති වුණා. ඔබ වහන්සේ මේ අත්භවයේදීම සසර දුකින් මිදේවා. තෙරුවන් සරණයි. මේකදී අර ඒ වෙලාවේ අත් දකින්න දෙයට මුල් තැන දෙන්න කරගෙන යනකොට ගොඩක් දේවල් මතක් වෙනවා කරුණා මෛත්‍රී පහළ වෙනවා ස්තුතියි ඔක්කොම දෙවෙනියට තැන්න දාලා ප්‍රත්‍යක්ෂ කරන දේ හොඳයි লীලා තියෙන විදියත් හොඳයි අනිත්‍යව පහළ වෙන එකට හිත නරක කරගන්නත් එපා ඇදිලා යන්නත් එපා ප්‍රත්‍යක්ෂේ මුල් කරගෙන ওই විදියටම දිගටම යන්නයි තියෙන්නේ අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්ස. පරියංක භාවනාව. මම දැන් මෙතන යයි කයට හිතගෙන කය දෙස බලා සිටන විට මට පිම්බීම හැකිලිම ප්‍රකට විය. එවිට පිම්බෙන විට පිම්බෙනවා යයිද හැකිලෙන විට හැකිලෙනවා යයිද මෙනෙහි කෙලිමි. පිම්බෙන විට මුලින් සිවුම්බ පටන්ගෙන තද ගතියෙන් ඉදිරියට ඇදී ගොස් සිවුම්බ අවසන් විය. හැකිලීම සිවුම්බ පටන්ගෙන සැහැල්ලුවෙන් බැහැගෙන ගොස් සිවුම්බ අවසන් වෙනවා. වැටහුණි. දිගටම මේ විදිහට කරගෙන යන විට පිම්බීමත් හැකිලීමත් අතර නිහඬ හිඩස විශාල විය. පිම්බීම හැකිලීම සමහර විට සිවුම්බ ගොරෝසුව උණුසුම්බ දිගට කෙටියෙන් වැටහුණි. මේ අන්දමට දිගටම භාවනා කරන විට පිම්බීම හැකිලිම සියුම් වී නොදෙනී ගියේය. අවකාශයක් පමණක් ඉතිරි විය. භාවනාවේ විනාඩි 30ක් පමණ ගියාට පසු මෙම தත්ත්වය හටගනී. සමහර වෙලාවට පරියංකයෙන් ගැස්සී අවදි වී නැවත ඉබේම පිම්බීම හැකිලීමට හැංගි හැකිලීම වැටහෙන බව හැකිලීම වැටහි. ඔබ වහන්සේගෙන් උපදෙසක් පතමි. ඔබ වහන්සේට උතුම් නිවන අවබෝධ වේවා. මේකේ ආරේ තේරෙනවා නම් හොඳට ආනපන වැටිලා සියුම් වෙලා නොදණී යනවයි කියලා ඒ අවස්ථාව වලට ලෑස්තිලා යන්න හොඳට සූදානම් වෙලා ගියොත් ඔය ගැසිල්ලෙන්නේ නැහැ. ලෑස්තිලා ගියේ නැත්තම් තමයි ගැසිල්ලෙන්නේ. ඒ නිසා මේක වෙනකොට මේ එන ජවනිකා පෙළට ලෑස්තිලා අවදි මනසෙන් ගියොත් යසුණයි කියලා ප්‍රශ්නයක් නැහැ. දිගට භවනා විශ්වාසයෙන් කරගෙන යන්න පුළුවන්. කොහොම කීපතාවක් වෙන්න අරින්න ඕනේ මේක පදම් වෙන්න. ගෞරවනීය ස්වාමින් වහන්සේ පිම්බීම හැකිලිම දෙස සිහියෙන් බලා සිටිමි. ආරම්භයේදී උදරයේ තද වීමත් ඇති වූ බව වටහා ගතිමි. භාවනා කරන විට කාන්දමකින් ඇදී යන්නාක් මෙන් හිස පෙදෙස වැනි. සමහර විට පිම්බීම හැකිලීමෙන් මිදී සිත එතනට දුව යන බව වැටහුණි. නැවතත් පිම්බීම හැකිලිම වෙත සිත යොමු කෙරුවෙමි. පැය භාගයක් පමණ යන විට ඊටමත් සියුම් ආකාරයෙන් පිම්බීම හැකිලිම ඇති බව වැටහුණි. ඒ අවස්ථාවේදී හදවත ඊට සියුම් ආකාරයෙන් වේගෙන් ස්පන්දනය වන බව වැටහුණි. සමහර විට උදරයේ දැඩි රස්නේ ගතියක් දැනුණු අතර පිටක සුලන් රැල්ලක් හමන විට ඇතිවන සිසිල් බව දැනුනි. සිතේ ශාන්ත ස්වභාවයක් පවතින බව වැටහුණි. සක්මන් කරන විට වම් පාදයේ පොළවට ස්පර්ශ වෙන විට ඊට තද බවකුත් දකුණු පාදයේ පුලුන් රොඩක්සේ යන බවත් වැටහුණි. වම් පාදයේ වලලු කර හරියේ තද වේදනාවක් පැවතු අතර එය ක්‍රමක්‍රමයෙන් කෙන්ඩා පෙදෙස දක්වාද ඉන්පසු දන හිසද වේදනාවක් ඇතිවෙන බව වටහා ගතිමි. ටික වේලාවකින් ඒ සියලු දේ වේදනා මගහැරී ගිය අතර පොළවේ ඇති සියුම් බැලි කැට පතුල් වලට හොඳින් ස්පර්ශ වන ආකාරය වටහා ගතිමි. හොඳයි විස්තර සපයලා තියෙනවා හොඳයි. ඒ විදිහට ඉදින්දා වැඩවලදීත් පුළුවන් තරම් තොරතුරු ගන්න බලන්න මේ පටන් අරගත්තා. ඉතින් මේක කඩා ගන්න නැතුව දිගට ගෙනියන්නයි තියෙන්නේ. තා කීයක් තියෙනවද ප්‍රශ්න? තුන් හතරක් තියෙනවා. ඉක්මනට ඉක්මනට කියලා ඉවර කරමු. අතිපූජනීය ස්වාමින් වහන්සේ මම 15 115 වන හා 118 වෙනි වැඩමුළු දෙකකට සම්බන්ධ වූ සිල් මාතාවක් වෙමි. සක්මනේදී පළමුව කිසිදු මෙනෙහි කිරීමක් නොකොට විනාඩි දෙක තුනක් තරමට වේගයකින් ඇවිද ගොස් පසුව පාදයට සිත යොමුකොට සක්මන් කෙලිමි. දකුණ වම ලෙස මෙනෙහි කරමින් බොහෝ වේලාවක් සක්මන් කළ අතර දකුණු දකුණ තබන විට දකුණ ලෙසත් වම තබන විට වම ලෙසත් නොවැරදීම මෙනෙහි කරමින් පියර 15ක් පමණ සක්මන් කළ හැකි විනි. යටිපතුලේ බිම ස්පර්ශ වෙද්දී විදුඹුව කොටස අනෙක් කොටසකට සාපේක්ෂව වැඩිපුර තද බවක් දැනේ. තන තන වැඩි ගොඩවල් ඇති තැන්වලදී පාදයේ තබමින් තබද්දී වැඩි තෙරපමුකුත් වැඩි අඩු තැන්වලදී අඩු තෙරපමුකුත් දැනේ. මෙසේ දැනෙන තද බව පොළවේ තද බවක් ලෙසත් ඒ පොළවට සාපේක්ෂව යටිපතුලේ මොළක් බවත් වැටහිනි. යටිපතුලේ තනින් තන මොලොක් බවත් අඩු වැඩිකම් ඇති බව වැටහිනි. වැලි අඩු තැන්වලට සාපේක්ෂව වැලි වැඩි තැන්වලට ඇසෙන ශබ්ද වැඩි වේ. යටිපතුලට දැනෙන සීතල ස්වභාවයක්ද විවිධ තැන්වලට විවිධ මට්ටම් වලින් දැනේ. විලුඹ විලුඹට ඊතා අඩුවෙනුත් ඇඟිලි වලට වැඩියෙනුත් අනිත් ප්‍රදේශවලට එක එක ආකාරයෙන්ුත් සීතල දැනේ. පරියංකයේදී මම දැන් මෙතන ලෙස හිඳිනා ඉරියව්වට සිත යොමු කිරීමේදී උදරයේ උස් පහත් බීම අරමුණු විය. හුස්ම ඇතුළට ගැනීමේදී උදරය ඇදෙමින් ඉදිරියට නෙරා යන අතර මේ නිසා උදරයේ ඉහළ ප්‍රදේශයට තරම් වෙහෙසක් තෙරපුමක් දැනේ. හුස්ම පිටට යොමු කිරීමේදී උදරය ඇතුළට ගිලෙන අතර පිම්බෙන පිම්බීමේදී දැනුණු තෙරපුම මදින් මද අඩුවෙමින් යන බවක් දැනේ. පිම්බීම ඊතා ඉක්මනින් සිදුවන අතර හැකිලිම සෙමින් සිදුවී තප්පරයක්කට පමණ කාලයක් විරාමයක් තිබී නැවත පිම්බීම ආරම්භ වේ. අනාගත සැලසුම් අතීත ගැන පසු තැවිලි ආදී නානාවිද සිතුවිලි පැමිණි අතර පෙර වැඩමුළුවලදී ඔබ වහන්සේගෙන් ලද උපදෙස් පරිදි සියල්ල වෙත සියල්ල වෙත සමසේ සතිය පැවැත්වීමට උත්සාහ දැරිමි. ඇසීමට ප්‍රශ්නයක් දැනට නැත. ඔබ වහන්සේට වහා දුක් ගෙවන්නට ලැබේවා. තෙරුවන් සරණයි. හොඳයි. වාර්තා කරලා තියෙන්නේ හොඳයි. තෙරුවන් සරණයි සක්මන් භාවනාව. පින්වත් නායක හිමියනි අපට සක්මනේ කමටහන වඩන අයුරු මනාව කරුණාවෙන් කියා දෙන්න. දැන් බණ දේශනාවේදී සලකා බලමු. ගෞරවනීය ස්වාමීන් වහන්සේ සක්මන් භාවනා පැයකට වැඩි කාලයක් කිරීම සුදුසුද? ආරම්භයේදී එහෙම කරන්න එපා. කරලා බලන්න ටික ටික වැඩි කරන්න පුළුවන්. නමුත් වැඩි සතියෙන් ගත කරනවා නම් තමයි වඩා හොඳ. සාමාන්‍ය කරණ තියෙන පැය පැය තමයි ආරම්භකේ කරණ තියෙන හිම තමයි. පින්වත් ස්වාමින් වහන්සේ ආනපාන සති කමඨහන වඩන අයුරු පැහැදිලි කර දෙන්න. ඒකත් අර සක්මන වගේම අපිට තව දවස් දෙක තුනක් ගියට පස්සේ මූලික උපදේශ පන්ති නැවත අහන්න කෙසේ නමුත් මම ඉවා මේ බණ දේශනා වේදවිදී සක්වන පරියන්කේ ගැන අපි තව ටිකක් විස්තර ඇතුළු කරන්න උත්සාහ කරමු. සයන්හස ලිඛිත ප්‍රශ්න අවසන්. දැන් අපි අරගෙන තියෙන විනාඩි 25ක් විතර වැඩිපුර කාලයක් වෙනස අපිට විනාඩි 35කට වගේ ආසන්න කාලයක් තියෙනවා සක්මන් භාවනාව සඳහා. ඒ අනුව අපි තුනට රැස් වෙනවා විනාඩි 30ක් 35ක් අතර සක්මනකට පස්සේ. මේ ප්‍රකාශයත් එක්කම අපේ ප්‍රශ්න විචාරාත්මක වැඩ පිළිවෙලේ නිමාව සටහන් වෙනවා. සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම තෙරුවන් සරණයි.